අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අදත් අපි වැඩමුළුවේ දෙවෙනි දවසටත් අපි ධර්ම දේශනාව සඳහා කාලය කණ්ඩාය බලාපොරොත්තු වෙන්නේ සීලොම දෙනා ධර්ම දේශනාවට සූදානම් වෙලා tempත් වෙලා සාදුකාරය පාත්තමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉදා උසෝකීනාසවස්ස බික්කුණෝ අනිච්චතු සබ්බේ සංඛාරා යතා භූතං සම්මප්පඤ්ඤාය සුදිත්තා හෝති යම් පාවුසෝ කීනාසවස්ස බික්කුණෝ අනිච්චතෝ සබ්බේ සංඛාරා යතා භූතං සම්මප්පඤ්ඤාය සුදිත්තං තං කීනාසවස්ස බලං හෝති තී අවසරයි ගරු කටේච ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි අපි ඊයේ මතු කරගත්ත මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අපිට දසුත්තර සූත්‍රයේ කතමේ සත්ත ධම්මා සච්චිකාතබ්බා කියලා සාක්ෂාත් කළ යුතු ධර්මහත මොනවද කියන මාතෘකාව මතු කරලා ඒ උත්තරයේ මේ සත්ත කීනාසව බල කියලා ශීනාසවෙන් වහන්සේලා නැත්නම් රහතන් වහන්සේලා ගාව තියෙන බල හතක් හඳුන්ලා දෙනවා හඳුන්ලා දීලා ඒක එකක් මේ ශාසනය කටයුතු කරන තාම කීනාශෝ තත්ත්වයටපත් වෙච්චි නැති එහෙම නැත්නම් වැඩේට බැහැලා ඉන්න පිරිසට ඒ චීනාශ්‍රවෙන් වහන්සේලා ළඟා වෙච්ච ඒ එල්ලේ එහෙම නැත්නම් අවසාන తত্ত্বය විස්තර කළා වෙනවා. ඒ අනුව සඳහන් කරලා තියෙනවා අනිච්චතු සබ්බ සංඛාරා අනිච්චතු සබ්බේ සංඛාරා යතා භූතං සම්මප්පඤ්ඤාය සුද්ධිතා හෝති කියලා. ඒ ක්ෂීනාශ්‍රව தත්වෙට යනකොට ආර්යත්වයට යනකොට ආර්යත්‍ර ගියා උතුමන් වහන්සේලා සියලු මේ සංස්කාර ධර්මියෝ ඒවා අනිත්‍ය බව යතා භූතං ඇති හැටියෙම සම්මප්පඤ්ඤාය යහ දැක්මින් පුලුල් දැක්මින් වෙන විදිහට තමන්ගේ ඥාණයෙන් සුදිඨා දැක්ක විතර නෙවෙයි මනාකොට දකලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ තැනට අරහත්ත්වයටපත් වෙච්ච කෙනාට මේ සංස්කාර ධර්මයන්හි අනිත්‍යතාවයේ දැකීම ඒ චීනාසයන් වහන්සේට බලයක් චීනාසයන් වහන්සේට එක ජවයක් ආඩම්බරයක් ඉතින් ඒ නිසා ඒ චීනාසයන් වහන්සේලා යම් ජවයකට යම් බලයකට යම් ගැම්මකට මේ සංස්කාරයන්ගේ අනිත්‍යතාවය දැකීම නිසාපත් උනාද අන්න ඒ தത്വයටපත් වෙන්න කැමති කෙනා කොහොමද මේ සාමාන්‍ය අසුතවත් පෘතජ්ජණෙක් විදියට එහෙම නැත්නම් සුතවත් ආර්ය ශ්‍රාවකෙක් විදියට මේ සංස්කාරයන්ගේ අනිත්‍යත්වයේ දැක ගන්න අපි සැදී පැහැදෙන්නේ කොහොමද නැත්තම් ප්‍රතිපදා පිටන්නේ කොහොමද? ඉතින් ඒකෙදී අන්ධ පෘ탁ඥයා කියලා කියනවා. ඒ ඇත්තෝ ධර්මයක් අහලා නැහැ. ධර්මයක් අහන්න අවස්ථාවක් ලැබිලා නැහැ. ඒ වගේම සත්පුරුෂෝ දැකලා නැහැ. සත්පුරුෂ ධර්ම හැසිරලා නැහැ. ඒ වගේ මාර්යන් වහන්සේලා දැකලා නැහැ. ආර්ය ධර්මය අහලා නැහැ. ආර්ය ධර්ම හැසිරලා නැහැ. ඉතින් එහෙම කෙනාට කියනවා ඒ කෙනා අන්ධ පෘ탁ඥයෙක් කියලා. ඉතින් යම් වෙලාවක එතන ඉඳලා අර ඊ අපි මතක් කරගත්තා වගේ තමා විහිම්ම මේ ශාසනයක් හම්බෙච්ච වෙලාවේ manussත් භාවයක් ලැබිච්ච වෙලාවේ මේ ඇහැ කන දිවනාසය අංග පුලාවක් සහිතව හරිගිය වෙලාවක මේ ධර්මයට අහුම්කම් දෙන්න ලැබුණා අත්පුරුෂයෝ දකින්න ලැබුණා සද්ධර්මයේ අහන්න ලැබුණා ආර්යනාංශලා දකින්න ලැබුණා කිව්වොත් ඒක නා සමහරලාට ඒකට ඇදලා යනවා මේක දැක දැන ගන්න. ඒකට අපි සුතමේ ඥානය කියනවා. අන්නේ සුතමේ ඥානය ලැබිච්ච කෙනෙක් නිකමට හරි කල්පනා කරලා බලලා මේ ඥානය මේ ලැබිච්ච සද්ධර්මයේ පිළිබඳ ඥානය මේ සුතමේ ඥානෙ විනත් වටේ හරි වෙනස් ගැඹුරක් තියෙනවා කියලා. ඒක චින්තාමේ වශයෙන් හොඳට නැත්තම් ණය විපස්සනා වශයෙන් හොඳට කල්පනා කරලා ඒක කර බලන්න ආසාවක් ඇති වුණා කියලා හිතෙනවා නම් ඒක ඉතින් ජීවිතේ මා විශාල වෙනසක්. ඒකයි මේ අපි මෙන්න මේ පිරිස දිහා බලනකොට බොහොම වාසනාවන්ත පිරිසක්. ඒ ඇත්තොන්ට මේක ඇහිලක් තියෙනවා. නැත්තම් අඩු ගානේ මේ වෙලාවේ ඇහෙනවා ඉස්සෙල්ලා. ඊට පස්සේ මේ ඇහිච්ච දේ වාදයෙන් තොරව සැකයෙන් තොරව කරබැලීමේ ආසාවක් එනවා. ඒතර මේ ඇහිීමට තියෙන කැමැත්තට අපි සද්ධාව කියලා කියනවා නම් ඒක කරබැලීමට ඇති කැමැත්තට කුසල ඡන්දේ කියලා කියනවා. ඒකෙට වැඩි මෝරච්ච දෙයක්. බහින්ද හිතෙන වතුරට දැන්. වතුර දැකලා කරබඩින්නේ බහිනවා. අන්න එහෙම බහින කෙනෙක් කොහොමද මේ Tamange කය සම්බන්ධ කරගෙන නැත්නම් මේ ඕලාරික කය මේ රූප ධර්ම සම්බන්ධ කරගෙන මේ සංස්කාරයන්හි ඇති අනිත්‍යතාව වටහා ගන්න. ඉතින් මේක අනිත් පැත්තකින් කියනවා කාය අනුපස්සනාව කියලා. නැත්නම් කායගත සතිය කියලා නැත්නම් කායනුපස්සන සතිපට්ඨානය කියලා. ඉතින් මේ මනුස්සකයක් අපිට ලැබුණාම අපිට ඒ කය මේ රූප ස්කන්ධය පාවිච්චි කරන්න පුළුවන් මේ සංස්කාරයන්ගේ අනිත්‍යත්වයේ දකින්න. ඉතින් ඒ සාටනේදී ඒ ව්‍යාපාරදී ඒ ප්‍රතිපදාවේදී අපිට මේ සංස්කාර කියන එක වටහා ගන්න වෙනවා මේ ප්‍රතිපදාට මේ ශිල්පෙට මේ උපදේශ පන්තියට මේ කමටහඬ සාපේක්ෂව. ඉතින් මේ සංස්කාර අපිට පොතේ දැනුමත් එක්ක බලනකොට රූප වේදනා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන තැන් වලත් අපට හම්බ වෙනවා. එතකොට ස්කන්ධ පහක් විදිහට පෙන්වනකොට. තව විදිහකට පටිච්චසමුප්පාදේ අවිජ්ජාපච්චය සංඛාර සංඛාරපච්චය විඥාන විඥානපච්චය නාම රූපං කියන විදිහට ඔය 12 අංග දක්වන කොටත් අපිට හම්බ වෙනවා. තව පැත්තකින් මේ සංස්කාර කියන ಪದයට සමානාර්ථ පදයක් තියෙනවා චේතනා කියලා. ඉතින් මේ චේතනාවමයි සංස්කාර වෙන්නේ. ඉතින් එතකොට මේ චෛතසික ගැන කතා කරනකොට විශේෂයෙන්ම පස්ස පංචමක ධර්ම ගැන කතා කරනකොට වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර වශයෙන් චෛතසිකයක් විදිහටත් සංස්කාර පෙනී හිටිනවා. මේ විදිහට බලපුවාම ඔය සතිය වගේ ධර්මයකට වඩා මේ සංස්කාර කියන පදය මූල ධර්ම වල එහෙම නැත්නම් සද්ධර්මයේ හරි විවිධ අර්ථ ඡායාවල් වල වැටලා තියෙනවා. ඉතින් ඒක ඊටත් වැඩිය තව ටිකක් සංකර වෙනවා පාලියෙන් සිංහලට දානකොට පාලියෙන් ඉංග්‍රීසියට දානකොට සංස්කෘත භාෂාවට යනකොට. ඒක නිසා මේ පදය උගාක් විහිරිච්ච අර්ථ ඡායා සහිත වචනයක්. ඒ වගේම ඒක දාර්ශනිකයන් අතර ඒ වාගේම හදාරන්න අතර දහම් දැනුම ලබන්න අතර ගොඩාක් ගවේෂණයට ලක් වෙලා තියෙනවා. ඉතින් ඒ තියෙන දහම් දැනුම, ඒ කියන දාර්ශනික දැක්ම, ඒ තියෙන මේ සංස්කාරයේ විවිධාකාරයෙන් පෙනී හිටින ගතිය දැන් මේ යෝගාවචරයේ අහිංසක මනසක් ඇති එහෙ නැත්නම් සරල ඊ타ත්ම ආරම්භක මනසක් ඇති යෝගාවචරයේකට මේක පොතේ දැනුම ඇතුව හෝ නැතුව මේක අත්දක ගන්න පුළුවන්ද සබ්බේ සංඛාරානිච්චකෝක වෙතත් යම් ප්‍රමාණයකට දැනගන්න පුළුවන්ද කියන කාරණාව අපි දවසේ මාතෘකාව වශයෙන් ගත්තොත් මේක ආනාපාන සති සූත්‍රයේ එහෙම නැත්නම් සාතිපට්ඨාන සූත්‍රයේ ਸਰවචනංශේ සඳහන් කරලා තිනවා කොහොමද යෝගාවචරය මේකට මුලිච්ච වෙන්නේ කොහොමද මේකට මූණ දෙන්නේ කොහොමද යෝගාවචර ගමනේදී අපිට කොයි කොයි මන්තන්දිවලද මේ සංස්කාර කියන ಪದය හම්බ වෙන්නේ නැත්නම් අපි අවබෝධ කරන්න කියලා. ඉතින් ඒ අනුව බලනකොට අර මූල ධර්ම වලටත් මේක ගැලපෙනවා සංස්කාර තුන් ආකාරයකින් පෙන්වලා දෙනවා කාය සංඛාර වචී සංඛාර චිත්ත සංඛාර කියලා. ඉතින් මේ සංස්කාර කියන ಪದයට බැහැගෙන එහි තියෙන අනිත්‍යත්වයේ තේරුම් ගැනීමට කටයුතු කරන යෝගාවචරගේ පැත්තෙන් බැලුවොත් මේ කාය සංකාර වචී සංකාර චිත්ත සංකාර කියන මේ තුන යෝග ජීවිතයේදී හම්බ වෙන සම්දිස්ථාන තුනක් තියෙනවා. ඒ සම්දිස්ථාන තුන ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් දෙයක්. එහෙම නැත්නම් අස්පනා අපිට දකින්න පුළුවන් දෙයක්. ඒ සතිපට්ඨාන සූත්‍රයේ අපිට හම්බ වෙන්නේ මේ කාය සංස්කාර කියන වචනේ විතරයි. පස්සම්බයං කාය සංකාරං අස්සසි සාමීති සික්ඛති. පස්සම්බයං කාය සංකාරං පස්සසි සාමීති සික්ඛති කියලා. ਸਰවචනාංශයේ මේ පළවෙනි චතුස්කයේ තුන්වෙනි අංකයේ විදියට සංස්කාර පදේ පෙන්නනවා. මේ විදියට එතන මේ හුස්මට සම්බන්ධ කරලා පෙන්නනවා. කය කියලා කියන්නේ වායෝ පොට්ටබ්බ ධාතුව. නැත්නම් ආස්වාස ප්‍රස්වාස කය කියන පදයෙන් තමයි යන්නේ. අපි එතෙන් එනවා තව ටිකේ. ඒ වාගේම අපි ගිරිමානන්ද සූත්‍රයේ ආනාපාන සති සූත්‍රයේ චුල රාහුල වාද සූත්‍රය වගේ ගන්නකොට මේ ආනාපානයේ සම්බන්ධ චතුස්කයක් නෙවෙයි චතුස්ක චතුස්කයක් පෙන්නනවා. එව්වයේදී අපිට හම්බ වෙනවා කාය සංඛාර සහ චිත්ත සංඛාර කියන පද දෙක. නමුත් වචී සංකාර කියන පදේ හම්බ වෙන්නේ නැහැ. චුල්ල වේදල සූත්‍රයේදී ඒ ධම්මදින තෙරින්නාංශේ ඒ විසාකෝපාසකට බොහෝම ලස්සන මේ තුනම පැහැදිලි කරලා පෙන්නනවා. ඒක උගක් මූල ධර්මයටත් බරයි ප්‍රායෝගිකත්වයටත් බරයි. ඉතින් ඒකෙදී අපි කොහොමද මේ ආනාපාන සති සූත්‍රය දිගේ හෝ කායගත සති සූත්‍රය හෝ කායනපස්සන සූත්‍රය දිගේ යනකොට මේ කය සම්බන්ධ කරගෙන ගන්න භාවනාවකදී නැත්නම් රූප ධර්මයක් සම්බන්ධ කරන භාවනාවකදී කෙනෙක් මේ සංස්කාරයන්ගේ තියෙන අනිත්‍යත්වය කයට සාපේක්ෂව රූපයට සාපේක්ෂව අත්දකින්න කියන එක අපි සලකා බැලුවොත් ඒක මම හිතනවා හොඳ කර්මස්ථාන දේශනාවක් වෙයි කියලා. ඒ නිසා අපි කායන සතර සතිපට්ඨාන තියෙන කායන උපසනාව ගැනයි මේ කතා කරන්න කියලා හිතමු. ඒ කතා කරනකොට ඒ කයෙහි තියෙන මේ සංස්කාර ස්වરૂපේ දැනගන්න කයෙහි තියෙන මේ කාය සංස්කාර ස්වභාවය දැනගන්න සරුවච්චන් වහන්සේ මේ යෝගාවචරයා හරියට ශල්‍යාගාරයකට රෝගියා ගන්නවා වගේ පසුබිමත් රෝගියත් දෙන්නම ශල්්‍ය කර්මයකට සූදානම් කරනවා. ඒක මේ වැඩේ තියෙන වරපතලකම. මේක gedara dore ඉඳගෙන කුස්සියක ඉඳගෙන කක් කුස්සියක ඉඳගෙන කරන්න බෑ. මේකට මේ ශල්‍යකාරයකට ගන්න ඕනේ. මේක නිසා මේ ශල්‍යකාරයක් ගැන කතා කරනකොට වැඩක් කරනකොට ඒක බාහිර පරිසරය සහ අභ්‍යන්තර පරිසරය කියන දෙක නිර්වචනය කරන්න වෙනවා. ඉතින් සරුවචනාංශයේ අරඤ්‍යගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා කියන්නේ මේ කාය සංස්කාර තේරුම් ගැනීම සඳහා හදලා තියෙන නැත්නම් හැදිලා තියෙන අපිට හම්බෙලා තියෙන තල්්‍යාගාරය තමයි. ඒක නිසා ඒ ආනාපාන සති ගැන කතා කරන සතිපට්ඨානෙ කතා කරන හැම තැනකදීම අතන ඇර බුද්ධජනනාංශයේ මේ අරණ්‍යගත වීම රුක්කමූලගත වීම ශුන්‍යාගාර වීමගත වීම සඳහන් කරලා තියෙනවා. බුද්ධානුස්සති ගැන කතා කරනකොට මෛත්‍රී ගැන කතා කරනකොට කායගත කායනපස්සන කතා කරනකොට නෑ. ඒක වෙන තැන් වල කරත හැකි. මේක බරපතලයි. ඒ බරපතල නිසා අරණ්‍යගත වීම, රුක්කමුලගත වීම, ශුන්‍යාගාරගත වීම සඳහන් කළා. අත්නෑර සඳහන් කළා තියෙනවා කියලා ලොකු සංසය කියනකොට ඒ වචනෙම පාවිච්චි කරනවා. ඊට පස්සේ මේ පරිසරය සකස් කරාට පස්සේ අපි කය සකස් කිරීමක් කරන්න වෙනවා. මේ ලෙඩා බුදි කරවන්න වෙනවා. ඇඳේ. ඊට පස්සේ ලෙඩා තීනති කරවන්න ඕනේ. ඊට පස්සේ තමයි කපන්නේ. අපි කියන මේ ශල්්‍ය කර්මයට යන්නේ. ඒ වගේ ਸਰවචන් සඳහන් කරලා තියෙනවා. මේ ශුන්‍යගාරයට ගියාට පස්සේ දුක්ඛ මූලගත වුණාට පස්සේ එහෙම නැත්නම් අරණ්‍ය ගත වුණාට පස්සේ නිශීදති පල්ලංක. පළඟ බඳ වාඩි වීම තමයි මේ ශල්්‍යාගාරයට ගියාට පස්සේ ලෙඩාට කරන දේ. තව ඉරියව් තියෙනවා. සක්මන් ඉරියව්ව තියෙනවා, හිටගෙන ඉන්න ඉරියව්ව තියෙනවා, නිදාගෙන ඉන්න ඉරියව්ව තියෙනවා ප්‍රධාන වශයෙන්. ඇත්තටම කියනවනම් ඉරියව් 84000ක් තියෙනවා. මේවා තමයි ප්‍රධානම මූල ඉරියව් හතර. මේ හතරින් බුදුරජාණන් කියන වාඩි වෙන්නේ කියලා. ඊ වාඩි වුණාට පස්සේ ඒ නිශීදති පල්ලංකම් ආභුජිත්වා දැන් තමන් අරණ්‍යකට ආවා දැන් තමන් භාවනාසනයකට ආවා දැන් තමන් වාඩි වෙලා ඉන්න බව හිතට ගන්නදී කියන මේකේ තාමත්ම වැදගත් දෙයක් ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්නයි කියන ඒක එතකොට අපිට සංසන්දනාත්මකව එහෙම නැත්නම් අපිට සාපේක්ෂව කියන්න වෙනවා. දැන් හිටගෙන ඉන්න ඉරියව්වෙන් අවිලා ඉඳගත්තා නම් Taman තේරුම් ගන්න ඕනේ දැන් ඔච්චරලා හිටගෙන හිටියේ හිටගෙන ඉනකොට මෙන්න මේ මේ විදිහට මගේ ඇඟේ මට බර දැනුනේ. දැන් වාඩි වුණා පුටුවක වාඩි වුණා භාවනා කොට්ටක වාඩි වුණා භාවනා බංකුවක වාඩි වුණා නැත්නම් බිම වාඩි වුණා. එතකොට මට දැන් බර දැනෙන්නේ මේමයි කියලා. මේ බරම උපමානයක් කරගන්න කියන එක නෙවෙයි මම මේ කියන්නේ අපි මේ ඉරියව්ව මාරු කරනකොට මේ පොළවේහි ගැටීම නිසා බරේ වෙනස් වීමක් බර වදින තැන් ස්පර්ශ වෙන තැන් වල ප්‍රධාන වෙනස්කම් සිද්ධ වෙනවා. ආන්න ඒක දැනගෙන දැන් තමන් වාඩි වෙලා ඉන්න බව දැනගන්නව නම් ඒ යෝගාවචරයට මේ අරණ්‍යගත වීම සමාදන් වෙන්න පුළුවන් නම් රුක්ක මූලගත වීම සමාදන් වෙන්න පුළුවන් නම් නැත්නම් මේ වගේ ශූන්‍යාකාරගත වීම සමාදම් වෙන්න පුළුවන් නම් ඒකලා අනේ කොච්චර වටිනවද? මට මේ සංස්කාරයන්ගේ අනිත්‍යත්වයේ දකින්ද මට එක තැනක වාඩි වෙලා ඉන්න තරම් විවේකයක් හම්බුණා. මට භාවනා මධ්‍යස්ථානට ගිහිල්ලා වාඩි වෙලා ඉන්න හම්බුණා කියලා මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ සමාදම් වෙනවනම් ඒකට එළඹ වාසය කරනවනම් ඒ කිනාට තේරෙයි අපි gedare හිටියා නම් මෙච්චර බුදුහාමුදුරන්ට ළඟ නැහැ මෙච්චර ධර්මයට ළඟ නැහැ මෙච්චර සංඝයාට ළඟ නැහැ අපිට මෙච්චර සැපකුත් නැහැ අපි කඹරනවා උදේ ඉඳලා හැන්ද වෙනකන් කඹරනවා අමුඩේ ලියන්න නැතුව කඹරනවා ඒක ලියවල පැහිය වෙන්න හදනවා අයියා වෙන්න හදනවා අක්කා වෙන්න හදනවා අරක මේක කරලා බුදුරජාණන් කියන ඔක්කොම පැත්තක දා කය පිරිසුදු කරගනි අතප්පිට අදතිල වාඩි වෙලා අනී ඕක සමාදන් යන් කියලා අන්න ඔතන තමයි භාවනා දෙන අමාරුම තැන කිසි කෙනෙක් මේක සමාදම් වෙන්නේ අනේ මට අරණියකට හම්බුණා අනේ සිල් සමාදම් වෙන්න පුළුවන් අනේ වාඩි වෙන්න පුළුවන් කොච්චර සැපද මේ අතප්පිට අතක් තියාන වාඩි වෙලා ඉන්න එක ඒ උඟ දෙනකොට මේක මේ හරක් ගාලකට ගිහිල්ලා හරක කපන්න ඉස්සලා ගැට ගහලා තිනවා වගේ අරණියකට යන්න වෙනවා කිව්වාම මරන්න තියෙන හරකේ කටු කෙල්ලේ ගිහිල්ලා බැඳගත්තා වගේ කටු කැලේ ගාලේ රොඩියා වද දෙනවා. ඊට පස්සේ ඇදගෙන යනකොටත් මරන්න ගෙනියනවා වගේ මේ එක තැනක වාඩි කරලා තියන්න ගියාම කිසිම තාලයකට කවම කවදාකවත් ඒක අනුමೋದන් වෙන්නේ නැහැ නේ. ඉතින් එතකොට බුදුන්ට ලං වෙන්නේ නැහැ. ධර්මයට ලං වෙන්නේ නැහැ. සංඝයාට ලං වෙන්නේ තමන්ගේ හැකියාවෙන් මේ ලගා කරගත්ත දේ සමාදන් වෙන්නේ නැත්නම් ඉඳගත්ත වෙලාවෙ ඉඳලා උඩත් කටු බිමත් කටු ඉන්න බෑ නලියනවා අරක වෙනවා මේක වෙනවයි කියලා කියනවා. එම නොයනවාමත් නෙවෙයි. නමුත් ඉඳගෙන ඉන්නකොටත් ඔහොම නම් වෙන වැඩ කරනකොට ඊට වඩා කොච්චර වෙනවද? මේ මම දැන් ඉඳගෙන ඉන්නවා. මේ බුදුහාමතුරු මට දීපු මෙලෝ වශයෙන්ම දීපු ආනිසංසයක්. ලොකු සංචින්න කාලේ කියන්නේ මේ පෙරකර කුසලයක විපා ආනිසංත වාරයක් ඇවිල්ලා. ඒ වෙලාවේ තේරෙයි කියනවා අපිට යම් වෙලාවක පෙරකල ආනිසංසයක් පෙරකල හොඳ පින්කමක ආනිසංශයක් නම් Tamanට නෑදෑ පිරිසක් ඉන්නා වගේ වැටහෙනවා. Tamanට පෙරකල අකුසලයක කර්ම ශක්තියක් වැඩ කරනවා නම් ආදීනවයක් කටුගෙදර කටුකොල කටුකොහලක දැම්මා වගේ නూరు නුපුරු තැනක දැම්මා වගේ කිසිම විසුමක් නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙකුට මේ භාවනාවට පෙළ ගැස්මක් වශයෙන් වාඩි වෙලා මේ වාඩි වෙලා ඉන්නකොට නිකන් gedara ගියා වාගේ නෑදෑ පිසකට ගියා වගේ මේකට එළඹ වාසය කරන්න පුළුවන් නම් හොඳ මංගල ලකුණක් වැඩේ හරියනවා කියලා කීත හැකි ඈත ඉඳලා. ඉඳගත් වෙලාවෙ ඉඳලා නලියනවා නම් වලිග උඩ වාඩි වෙච්ච රිලෙවෙක් වාගේ. එහාට නලියනවා මෙහාට ලනිනවා නම් ඊට පස්සේ ඒක කරදරයක් නං කොයි වෙලාවෙ නැගිටියිද කියලා බලනවා නම් ඉතින් ඊට එයාට හරි අමාරුයි මේ ඉස්සරහට පෙන්වන්න දෙන ආනිදන්ස ටික ලබා ගන්න. ඉතින් මේකට බුදුහාමර පාවිච්චි කරන වචනේ ආභුජිත්වා වාඩි වෙලා ඒක හොඳට හිතින් ගන්න කියනවා. මං ගෙදර හිටියනම් මොකද කරන්න මේ වෙලාවේ? මෙම සීල් පිටුම් පිරිසක් එක්ක ඉන්න පුළුවන්. මගේ සීලයක් සමාදන් වෙන්න පුළුවන්. මේ සුදු අඳුමක් අඳගෙන අතක් පිට අතක් තියන්න ඉන්න පුළුවන්. කඹුරන කැඹිලිල්ලත් එක්ක බලනකොට අනේ මට බුදුහාමරගේ සාසනේ ඔන්න වැඩ වෙන්නේ හැටි කියලා මේක ආභෝග කරන්න පුළුවන් නම් ඒක Tamanට ජප මන්ත්‍රයක් මතුරලා කරේ එළඹු සූර්යයක් වගේ උදව් වෙනවා. කවදා හරි කරදරයක් වෙච්ච වෙලාවේ Tamanට මතක් කරන්න පුළුවන් අනේ මම Nissan වන්ට ගිහිල්ලා මෙන්න මෙහෙම වාඩි වෙලා ඉන්න වෙලාව මගේ කය මට වැටුනේ මෙහෙමයි. ඒ වෙලාවේ මම මේ ත්‍රිවිධ රත්නයේ කොච්චර කිට්ටුවෙන් හිටියාද? සීලයක් ආරක්ෂා කරන් හිටියාද? ඒ වෙලාවේ මට වැටුනේ මෙහෙමයි කියලා අර ඒ ආභෝග කරන වෙලාවේ මුළු හදින්ම මේ රූපේ මේ චිත්‍ර හිතර ගන්න පුළුවන් නම් ඕනේ කරදරයක් වෙච්ච වෙලාවක මේක Tamanට ශාන්තියක් බාටපත් වෙනවා සන්තෝෂේව පනීතෝච ඉතින් මේකත් කරදරයක් නම් කරදරයකදී අමලයකදී වැඩ ගන්න අමාරුයි කොහොම හරි අපි හිතෙම පල්ලංකම් ආභුජිත්තා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්තා දැන් මේ උඩුකය කෙලින් තියාගෙන මේ කය වාඩි කරවලා කයෙහි හිත පවතින වෙලාවේ සතියෙන් මේකට සතිය කියලා කියන්නකෝ මම දැන් මේ ඉන්නේ සතියෙන් කියන එක අල්ලා ගත්තා නම් අනිවාර්යයෙන්ම යා මාර්ගස්ත පුද්ගලෙක් කියලා කියන්නකෝ මාර්ගස්ත පුද්ගලෙක් කියලා කියනවා ඒ කියන්නේ ආර්ය අෂ්ටාංග ආර්ය පුද්ගලයන් 8 දෙනාගෙන් එක්කෙනෙක් බාටපත් වෙනවා මේ අට දෙනාකට බුදුරජාණන් කියන්නේ අස්ථාරය පුද්ගල මහා සංගරත්තය කියලා. ඒ නිසා ආර්ය පුද්ගලයෙක් වෙන්න තියෙන අඩුම ආරම්භයේ මේ පාරට බැස්ස මන්ද ඊට පස්සේ පාරේ යන්න තියෙනවා පාරේ කෙලවර තමයි මාර්ග ඥානය සාක්ෂාත් වෙන්නේ මේක තමයි මේ තමන්ගේ කයට හිත අරගෙන ඒකට සතුටු වුණා මම සීලෙක ඉන්නේ සිල්ලොස් පිරිසක් අතර ඉන්නේ තනියම හරි කමන්නේ මෙන්න මේකට එළඹ වාසය කරන්න පුළුවන් නම් උන බුද්ධ ආලෝකය කියන එක ධර්මය කියන එක සංඝයා කියන එක සීල කියන එක වැටේ ඉතින් මේක මේ විදිහට තේරුම් ගන්න. එහෙම නැත්නම් මේ වාඩි වෙලා වාඩි වෙලා ඉන්න එකේ තියෙන මේ සැප. වාඩි වෙලා ඉන්න එකේ තියෙන මේ සාන්ත සුන්දර භාවයේ තේරුම් ගන්න. මේ වගේ වැඩමුළු කීයක් කරන්න වේද? වැඩමුළුවේ දවස් කීයක් ඉන්න වේද? අනේ මොන පිනක්ද මේ? අම්මා අප්පවත් අපිට මේවා දෙනවද? රජයකින් අපිට දෙන්න පුළුවන්. අද අපිට කක්දයක් නිකන් බලාගෙන ඉන්නවා. එක පැත්තකින් බැලුවොත් නම් මහා කාලකන්නිකමක් gedara hiriya නම් අඩුවානේ හාල් ටික ගල් අහුලන්න හරි තිබ්බා. දැන් මෙතන නිකම්ම නිකන් ඉන්නවා. පොල් ගහන්නෙත් නැහැ, එළවලු කපන්නෙත් නැහැ. කපල දෙන එළවලු ටිකක් කාලා නිකන් ඉන්නේ. ඒ නිසා එක පැත්තකින් බලනකොට මහා කාලකන්නේ. එහෙම නැත්නම් කාලේ නාස්ති කිරීමක්, කාලකන්නිකමක්. එහෙම නැත්නම් අනිත් පැත්තෙන් බැලුවොත් අපිට කවදාද මෙහෙම සැපක් කවුරක්වත් දෙන්නේ? කවුරු හරි තම්බලා දෙන බතක් කාලා කවුරු එල්ල දෙන වැදුරක බුදියාගෙන අනේ මගේ වැඩක් කර ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේකේ දෘෂ්ටි කෝණ දෙකක් තියෙනවා. මෙන්න මේක සතියයි කියලා හිතාගෙනම මිඳ ගත්තා මට දැන් ඉඳගෙන ඉන්න බව දන්නවා. මෙන්න මේ සතියෙන් හිටියානම් බුදුජානනාදී ගොඩාක් කල් පරිශන කළා කියනවා. දේශනා කරනවා දැකපල්ලා කියලා කියනවා. එහෙම ඉන්නකොට කාය සංස්කාර වැටේනවා. මොකද්ද කාය සංස්කාර කියන්නේ ආස්වාද ප්‍රසවාස. කයට හිත ගියා නම් කයේ අත්ත නෑර අත්‍යන්තයෙන් එහෙම නැත්නම් නයිසાર્ගිකව තියෙන දේ තමයි ජීවත් වෙන කායක හුස්ම. ඒකට කියනවා කාය සංස්කාර කියලා. ඉතින් ඒක තීති වෙනව වැටෙන්න පුළුවන්. ඉඳගෙන ඉන්න හැටි වැටෙන්න පුළුවන්. උණුසුම් සිසිල් ගති වැටෙන්න පුළුවන්. බර හැල්ලු ගති වැටෙන්න පුළුවන්. ඕන දෙයක් වැටෙන්න. හැබැයි කොයි වෙලාවකවත් අතනාරින දෙයක් තියෙනවා. පණ ඇති කායක හුස්ම. ඒ නිසා සෝ සතෝ අස සති සතෝ පස්ස සති. ඉතින් ඒ නිසා මේ හුස්ම බලපං හුස්ම හම්බුනේ නැත්තම් කරදර වෙන්නේ කියන එක නෙමෙයි කියන්නේ. බුදුරජාණන්සේ කරලා කරලා කරලා කියනවා. ඔබ කයට හිත ගත්තනම් කයට හිත ගත්තා දන්නවනම් કોઈ ක්‍රමයකින් හරි ඒක ඔප්පු කරලා පෙන්නනවා යා. ප්‍රත්‍යක්ෂණය කරලා පෙන්න අස්පනා අපිට මගේ ඉන්නේ මම දැන් හිටගෙන නෙවෙයි. මම මත් වෙලා බුදියාගෙන එහෙම නැත්තම් බීලා පිස්සු කෙලිනව නෙවෙයි. මේ ඉඳගෙන ඉන්න මට ඉඳගෙන හැටි පේනවා. ආන්නේ පේන කායක නැතුවම බැරි මේ සංස්කාර ස්වභාවය ආසස්පසස දෙක કોઈ වෙලාවක හරි Tamanට වැටහුණා නම් ඒ වෙලාවට විතරක් අපිට කියන්න පුළුවන් ජීවත් වෙනවා කියලා. අනික හැම වෙලාවෙම අපි අංශයයි වැඩ කරන්නේ කඹරනවා. ඒ නිසා අපේ ජීවිතේ අපි කොච්චර පොඩ්ඩද ජීවත් වෙන්නේ ඒ තරම්ම යුතුයකම් වගකීම් අරයාගේ කටයුතු යහට ඵලයන් චූංචෑ මෙහාට ඵලයන් චූංචෑ අර්ග ගෙනෙන් චූංචෑ මේක ගෙනෙන් චූංචෑ සිංගප්පූරුවේ වැසියෝ කැමට බීපට රුසියෝ වැඩිම කනවා වැඩිම කනවා මේකට නට නැටිල දිහා බලනකොට මේ අද කාලේ විතර මිනිස්සයා මේ කෑමට නටපු යුගයක් මානව ඉතිහාසෙ කවදාකවත් නැහැ. ඒ වෙනුවට කවුරු හරි තම්බලා දෙන බතක් කාලා මේ ඉඳගෙන ඉන්නව බලනකොට හුස්ම ටික දන්නවයි කියලා කියන්නේ බුදුන් දැක්කා වගේ. මම නැවතත් කියන මේ හුස්ම දැක්කේ නැහැ කියලා කියන්නේ කරදරයක් නෙවෙයි. බුදුජානසී සඳහන් කරනවා ජීවත් වෙන කයක තියෙන දෙයක් හුස්ම. යා කයට හිත ආවයි කියලා කියනවනම් ඉඳගෙන ඉන්න හැප්පෙන හැටි වැටෙහි. එනතම හුස්ම නිසා සිදුවෙන පිම්බීම හැකිලිම වැටෙහි. එහෙම නැත්නම් හුස්ම වැටෙයි. වෙන විදියකට කියනවා නම් ඉඳගත්තට පස්සේ කයේ වැඩියෙන්ම ක්‍රියාත්මක වෙන්නේ වායෝ ධාතුව. ඒකට කියනවා වායෝ පොට්ටබ්බ ධාතු. ඒකේ කෘත්‍ය දෙකක් තියෙනවා. එකක් මේ උදරේ පිම්බීම හැකිලිම. එහෙම නැත්නම් නාසිකාග්‍රේ වැටෙන හුස්ම ටික වැටෙනවා. ඉතින් මේ නිසා භාවනා කියනකොටම ඉඳගෙන ඉන්න ස්වරූපයක් භාවනා කියනකොටම ආනාපාන ස්වරූපයක් බෞද්ධයාගේ හිතේ මැවිලා තියෙනවා. ඉතින් මේ නිසා කොයි ලාකර වාඩිවුණාට පස්සේ හුස්ම දැක්කේ නැත්නම් අපි හිතන භාවනා හරියන්නේ නැහැ. වැරදුනා කියලා අර පෙන්නන එක කෝක වෙතත් ඒකෙන් පශ්චාත්තාප වෙන තියෙන කරුණු අපි හොයනවා. හුස්ම වැටුනේ නැත්නම් නිකන් ඉන්න තමයි දැන් මෙතන ඉඳගෙන ඉන්න බව වැටහෙනවා නම් ඒක පළවෙනි ප්‍රථම ආර්ය පුද්ගලයා බවට පත්වීමේ හැටි. ඒ නිසා කීයතයි යම් කිසි කෙනෙකුට මේ වගේ දැනට ඇවිල්ලා සිල් සමාදන් වෙලා පරියන්කයකට ගිහිල්ලා මේ සතුටින් කියන්න පුළුවන් නම් අනේ එක චිත්තක්ෂණයක මම වාඩිලා ඉනකොට වාඩි බව දැක්කයි කියලා පැහැදිලිවම ගෙදකේ මනසට සාතනෙ පීඨනවා කියලා. එක චිත්තක්ෂණයක්වත් ඉඳ බැරි නම් එක චිත්තක්ෂණක වැටහෙන්නේ නැත්තම් මේ ඉඳගෙන හිටියට ඉඳගෙන ඉන්න බව දන්නේ නැහැ කියලා. ඒ නැති කියන්නේ තියෙන භාවනාවට අභෞවිය පුද්ගලයෙක් කියලා. වැඩක් නැහැ භාවනා කරලා බෑ මොකද මේ මනසට මේ ඉඳගෙන ඉනකොට ඉඳගෙන බවක් තේරෙන්නේ නැහැ. හිටගෙන ඉන්නට සාපේක්ෂව වෙනසවත් ඒ නිසා මතක් කරලා දෙන්න ඕනේ මේකේ තියෙන්නේ මේ දේ සමාදම් වෙන එක. විවේකයක් හම්බෙච්චා විවේකේ සමාදම් වෙන්න. ආය අරකට මේකට දුවන්න දඟලන්නේ නැතුව හම්බෙච්ච විවේකේ සමාදම් වෙනවා කියන එක. ඒක අපි දන්නේ මොකද මුළු ජීවිතේම කරලා තියෙන චෝදනා කර කර ඉඳලා. අරක දැමුන්නේ මේක ලැබුන්නේ නැහැ කියන එකේ ලැබිච්ච දේ අඩුපාඩුවයි නොලැබිච්ච දේ වටිනාකම වෙලා මුළු ජීවිතේම අපේ චෝදනාවක් විතරයි. ඒක කොච්චර චෝදනාවක්ද කියලා කියනවනම් අද හම් වෙන හැම දරුවෙක්ම දෙමාපියෝ දෙන දෙයට සතුටු නැහැ. ඒ නිසා දෙමාපියන්ට වෛර කරනවා. 100%ක්ම. අමල තාත්තලා ඉන්නවනම් අත උසන්ඩ එහෙම වෛර කරපු නැති දරුවෝ දැකලා තියෙනවනේ. කවුරුවක්වත් නැහැ. ඒ මොකද මේ දරුවෝ ලද්දාපටම් කරන චෝදනා කරන එක. රට්ටු හැමදාම ආණ්ඩුවට විරුද්ධව වර්ජන ව්‍යාපාර, තර්ජන ව්‍යාපාර, රටට මේට වැඩි අපිට දෙන්න පුළුවන්. මුන් දෙන්නේ නැහැ. දීපියාව, අරක දියාව, මේක දියාව. ඉතින් අපි විශ්වවිද්‍යාල යන කාලේ මං කියන්නේ ඒ දවස්වල මේ යුගොස්ලාවි ජනාධිපතිගේ අගමැතිගේ මේ දීවිදියාව හැදලා කකුල කපලා. Marshal Tito. මේ පෙර දිනේ පාර්ලිමේ ගහලා තියෙන පෝස්ට් එකක් මාෂල් ටීටෝගේ කැපුව කකුල ආපහු දියව් කියලා ජීවිපේකෙන් ගහලා. එච්චර අපි දන්නේ එච්චරයි. මොනවා හරි ඉල්ලලා ව්‍යාපාර තමයි. කවදාහකත් මේ ලැබිච්ච බුද්ධෝත්පාද කාලේ මේ ලැබිච්ච manussත්ත්ව ප්‍රතිලාභේ මේ ලැබිච්ච ක්ෂණ සම්පත්තිය මම මේ ඉඳගෙන ඉන්නේ ඉඳගෙන බා දන්නවා කියලා ලියන්න වක්කත් ඒකට සමාදම් වෙන්න වක්කත් ඒක බුදුහාමුදුර අපිට පෙන්ලා දෙන උත්තරම දායාදයක් බවවත් තේරුම් අරගෙන ලියනවා මං කලාතුරකින්වත් දකින්නේ නැහැ ලියන්නෙම ඉඳගත්ත ආනපානෙ පෙනුන්නේ නැහැ. ඉඳගත්ත කහ පාට එළියක් දැක්කේ නැහැ. ඉඳගත්ත අරක දැක්කේ නැහැ. මේක දැක්කේ නැහැ. දැන් නනේ ස්වාමීන් වහන්සේ මේ පේන වේදනාව අයින් කරලා දෙන්න මට. අර නොදැක්ක දේ ගෙනත් දෙන්න මට. මට හිතවිල්ලක් වෙන එක අයින් කරලා දෙන්න. මට වේදනාව දෙක අයින් කරලා දෙන්න. මට සද්දයක් වෙන එක අයින් කරලා දෙන්න. මට මේ මේක ගෙනත් දෙන්න. මම ඔයිට වෙදිලි සිට මට කතා දෙබ්බන් දෙන්නේ. මට එහෙම පුළුවන් කමක් නැහැ. එබැවින් එකක් කියත හැකි. ඔය ඉඳගත්තාම පිළිර ටික තමයි තියෙන්නේ. ඕක එකයි ගමන තියෙන්නේ. ඕක ඒ විදිහට කියන්නේ. එහෙම ඉන්නකොට මේක පිළිගන්න බවට ලකුණක් තමයි. අපි ඉඳගත්තා ඉඳගත්ත බව දාන්නවා. ඒකට බුදුහාමරන් ස්තුතිවන්ත වෙනවා. අපි වාඩි වෙන්නේ නැහැ නැත්තම් කවදාකවත් නැහැ. ඊට පස්සේ බුදුජානනාංශ කියන ඔය ඉඳගත්තට පස්සේ මට දැනෙන කකුල වේදනාව. හරි. මට දැනෙන්නේ බල්ලෙක් ගන්න සද්දය. ප්‍රශ්නයක් නැහැ. මට දැනෙන්නේ හිතවිල්ල ප්‍රශ්නයක් නැහැ. ඒ කියම සද්ද වේදනා හිතවිලිදී චෝදනා නොකර බැලුවොත් අනිවාර්යයෙන්ම උක යට ආනපන තියෙනවා. චෝදනා කරන්න බත්තොත් හිත ඇවිස්සෙනවා පිසිගේ පලාමල්ල වගේ. මී වැද්දෙක් ගිහිලා මී වීම දෙයක් කරනකොට කොහොමද මී වැස්ස ඇවිස්සෙන්නේ? ඒ වගේ ඇවිස්සෙන්නේ මේක එකක්වත් ගණන් ගන්න එපා. මේ ඔක්කොම සිද්ධ වෙන දේ ඒ ওই සංස්කාර කියන පදයට එක්ක <coughs> හිත සන්තෝෂ වෙන්නේ මෙහෙම කියන්න පුළුවන්. අපි වාඩි වුණාට පස්සේ හිතවිල්ලක් අපට එනවනම් ඒක සංස්කාර වෙන්නේ සංස්කාර වෙන්නේ හිතලා හිතනවනම් විතරයි. චේතනාපූර්වක ගන්න හිතවිල්ල විතරයි සංස්කාර එන හිතවිලි සංස්කාර නෙවෙයි. වේදනාවක් එනවයි කියලා හිතන්නේ ඒක ඉල්ලලා මේ වැලි කැටියක් දාන වැලි කැට උඩ වාඩි වුණා නෙවෙයිනේ. එන වේද කතාව සංස්කාර වෙන්නේ නැහැ. සද්ද ඇහෙනවා අපි කවුරු හරි බල්ලට කෑ ගහපන් කියලා මෙතෙන් ආවේ නැහැ නේ. ඌ කෑ ගැහුවා. කවදාව සංස්කාර වෙන්නේ නැහැ. ඒක නිසා සංස්කාර වෙන්නේ අපි හිතාමතා කරුවොත්. ඒක නිසා දැන් වාඩි වෙලා මොකද කරන්නේ? මොනවත්ක්ම නොකර කිසිම සංස්කරණයක් නොකර වාඩිලා වාඩිලා ඉන්න තැන බලන්න. හැබැයි ඒක 100ට 100ක්ම සමාදන් වෙනවා. ඒක බුදුහාඳුරෝ ධර්මය සංඝයා සීලේ මට දීපු තෑග්ගක් විදියට බලාගෙන හිටියොත් ඒක නට මොකද වෙන්නේ මේ කයේ කියලා සපේලා කියන්න පුළුවන්. හැබැයි හැම කිනාටම ඒක කියන්න බැරි ගතියක් භාවනාවට අවාසියට හිටලා තියෙනවා. වෙන දේ කියන්න ඕන බව දන්නේත් නැහැ. කියන්නේත් නැහැ. ඒක sannivedana ප්‍රශ්නයක්. ඉතින් ඒක යාට කටපාඩම් කරවලා දෙන්න ඕන දෙවෙනි භාෂාවක් උගන්වනවා වගේ. එහෙම නැත්නම් භාෂාවකට හුරුතල්ප කතා කරන බබෙකුට භාෂාව කියලා දෙන්න වගේ කියන්න ඕන මොන්නම දෙයකින්වත් මේ නිවනක් ලැබෙන්නේ මේ සංස්කරණය නොකර සකස් කිරීම නොකර කය හොඳට පట్టල වාඩි කරන්න. වාඩි කරලා බලන්න මේකේ මොකද වෙන්නේ කියලා. මොනවත් කරන්න නැතුව. මේක තමයි ජීවත් වෙනවා කියන්නේ. මොනව කරන්න ගියත් අපිට තෘෂ්ණාවක් තියෙනවා අපිට දික්තියක් තියෙනවා අපිට මාන්නයක් තියෙනවා මොනවත් නොකර ඉන්න වෙලාවේ සංසාරේ පළවෙනි වතාවට කෙලස් රැස් කරන්නේ මොකද සබ්බේ සංඛාරා දුක්ඛා නැත්තං චේතනාම් භික්කවේ කම්මං වදාමි කියලා. දැන් චේතනාවක් නැතුව චිත්තක්ෂණයක් ගත කරනවා. මේක සමාදන් වෙලා මේක ලකෝම ලාභයක්. ඒ වෙලාවේ මට මොකද්ද වැටහුනේ කියන එකෙන් බලාපොරොත්තු වෙන්නේ අහගෙන ඉන්න කෙනාට තේරෙනවා මෙයාට කමඨාන තේරිලා තියෙනවද? මෙයා කමඨාන් වාතාවරණ ලියන්න දන්නවද කියලා. ඒක ඒක බරපතල දෙයක්. තේරුණාට ඒක කියන්නේ මේක මේක දන්නේ නැ මේක වටිනාකමක් නැහැ. එහෙම නැත්නම් මේ තේරෙන දේ වචනෙට දාගන්න බෑ. ඉතින් එතකොට ලොකු සංවේදනයේ ලොකු හිදතක් ඇති වෙනවා. ඉතින් ඒක නිසා කමඨහං සුද්ධ කිරීම කියලා විශේෂ වැඩක් අපි කරමු. ධර්ම සාකච්ඡාවක් කියලා මෙයා කතා කරනවා. කතා කරලා අහන මේ කියපු දේ තේරුණාද? කර බැලුවාද? මොනවද වැටුනේ? ඉතින් එයා ගොඩාක් චෝදනා පත්‍ර ගේනවා. ඒක හැටි මම මාස 18ක් බණුන් අහලා තිනවා බුරුමි ගිහිල්ලා. කියන මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ කියලා. මම පන්ති පිටිපස්සේ ධන ගස්සවල තිබ්බා. අනික කට්ටිය ලියන හැටිවත් අහගෙන හැදියම් කියලා. ඉඳලා ඉඳලා ඉඳලා තමයි අන්තිමට මට තේරෙන්නේ මේ මේ මේ මේ ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉඳගත්තා මොකුත් නොකර ඉන්නවනේ මොනවද දැනෙන්නේ. ඒක තමයි ලෝකේ අමාරුම දේ කියන්නේ. ඒක නිසා එතන තේරුම් අරගන්න තියෙන්නේ අපි අරණ්‍යයකට යන්නේ රුක්ක මූලගත වෙන්නේ ශූන්‍යාකාරගත වෙන්නේ කය තැම්පත් කරන්නේ මොනවත් නොකර මේක පවත්න්න පුළුවන් සංස්කරණේ නොකර මේක පවත්න්න පුළුවන් අන්නේ මේ සංස්කරණේ නොකර පැවැත්වීමට අපි ගන්න චේතනාවක් වගේ එකක් තියෙනවා මුලදී ඔව්ව මේක කරන්න ඕනේ අපි ගෙවල් වලින් අයින් වෙන්න ඕනේ. අත ආලිය ඇතුන්ගෙන් අයින් වෙන්න. රත්තරන් මිනිමුතුලින් අයින් වෙන්න ඕනේ. නිශ්චල චංචල දේවල් වලින් අයින් වෙන්න. අයින් වෙලා ඇවිල්ලා මේ කය පූර්ණ බුද්ධි විඳිනවා. අනේ වටිනා බුද්ධ ශාසනයක් හම්බෙලා අනේ වටිනා මනුසාත්ම භාවයක් හම්බුණා අනේ මට ක්ෂණ සම්පත්තිය ලැබුණා අනේ බණ අපගේ පරෝධිනයක් ඇති වුණා අනේ කල්යන් මිත්‍යයන් අසු කර පරෝධිනයක් හම්බුණා අනේ මම පැවිද්දෙක් වාගේ දැන් භික්ෂුත්වයක් තියෙන්නේ මේ මේක තියා බලාගෙන ඉන්න පුළුවන් නම් 100%ක්ම තියෙන්නේ බොහොම පිරිසිදු පවිත්‍ර නිර්මල ക്ഷേම භූමියක් මෙතන තියෙන්නේ දන්නවනම් ඒක දැනගත් එක ප්‍රකාශ කිරීමෙන් අපි ඒක ආගය කරනවා. බුදුහාමරණත් ස්තුතිවන්ත වෙනවා. ඉතින් මෙහෙම කර කර ඉන්නකොට යම් කිසි කෙනෙකුට අපි හිතමු ඉබ්බේ පහළ වෙන හුස්ම හම්බුණයි කියලා. ඒක විශාල ජයග්‍රහණයක්. ඒක ලියනකොට ලොකු සාංශ කිව්වා ඒ ඉරක් ගහලා කළු අකුරු කරන්නයි කියලා. ඒක මොකද කට්ටිය එතෙන් ගිහලා හයියෙන් පිඹින්න පටන් ගන්නවා හුස්ම. මෙත් වඩා වඩා හොඳට තේරෙන්න ඕනෑවට. ඒකට සංස්කරණය වෙනවා. සංස්කරණය කරන්න එපා. ඒක සංස්කරණ වුණාට කමන්නේ කරබනින්ද ඔය ස්වභාව උස්ම වැටෙනකම්. ඊට පස්සේ මේ උස්ම වැටෙනවා තේරෙනවා නම් ඒකට හද්ද ඇහෙන්නේ නැතුවා නෙවෙයි. හිතවිලි නොයනවා නෙවෙයි. වේදනා නොයනවා නෙවෙයි. නමුත් ඒක කලබල කරන්න එපා. ඒව තියෙද්දි හුස්ම කවදාවත් නතර වෙන්නේ නැහැ. මතක තියාගන්න අපි හුස්ම අමතක කරාට හුස්ම කවදාවත් අපි අමතක කරන්නේ අමතක කරන්න බෑ මේ යන්ත්‍රය හැදිලා තියෙන්නේ එහෙමයි. නින්දෙදිත් හුස්ම ගන්නවා. ඒ නිසා සද්ද තිබුණත්, වේදනාවක් තිබුණත්, හිතවිලි තිබුණත් හුස්ම තියෙනවා. බලන්නේ නැතික වෙන්න ඇති ප්‍රශ්නේ. එහෙම නැත්නම් මේ අතරමඟදී හම්බෙන දේවල් එක රණ්ඩු සරුවලේ නිසා පේන්නේ නැතු වෙන්නේ ඇති. ඒ නිසා යම් වෙලාවට හුස්ම බලලා පේන්නේ නැහැ කියලා ඒකට වහකණ්ඩ දෙයක් නැහනේ. තව ටිකක් ගියම් පෙනෙයි. ඒක එච්චර කනගාටු වෙන්න දෙයක් නෙමෙයි. විභාගයට ගිහිල්ලා පෙළුණා වගේ දෙයක් මෙතන නැහැ. පශ්චාත්තාප වෙන්න දෙයක් නැහැ. අපි දැනගෙන හෝ නොදැන හුස්ම සිද්ධ වෙනවා. කොයි වෙලාවක හරි එනකම් බලන් ඉන්නවා. නොලැබුණයි කියලා පශ්චාත්තාප වෙන්න දෙයක්වත් නැහැ. මම මේ සියල්ලම කියන්න හදන්නේ මේ වෙලාවේදී යමක් නොකර නිකන් සිටීමේ කලාව පුරුදු වෙනවා. එතකොට කවුරු හරි චෝදනා කරේ එහෙනම් බලන්න කියන්නේ මොකටද? එහෙනම් මෙනේ කියන්නේ මොකටද? එහෙනම් නොකර ඉඳ චින්ත කරන එක තීන්දුවක් නෙවෙයි කියලා තීන්දුව තමයි. ආරම්භයේදී අපි එල්ලෙන්නේ නැත්නම්ට කය තියලා මොනවත් නොකර සිද්ධ වෙන දේ බලන්න ඕනේ කියන එක කමටහන ගන්නවා. ඒකලෙලයි පේන ටික සංස්කරණය නොකර කපන්නේ කොටන්නේ නැතුව ඒ විදිහට ඉදිරිපත් කරන්න පුළුවන් නම් මනුස්සය ස්වභාවයෙන් හොඳයි. ඕනේ මනුස්සයෙක්. අපිට වෙලා තියෙන එක ඉදිරිපත් කරගන්න තේරෙන්නේ මේක කමටහනක් මේක ක්ෂණ සම්පත්තියක් කියලා දන්නේ නැති නිසා සංස්කරණය කරන්න හදනවා සංස්කරණය කරන්න යන්න යන්න පඹගාලේ පැටලිච්ච හිවලෙක් වගේ පැටරෙනවා. ඒ නිසා ගොඩාක් කල් යනවා. Taman ඉඳ ගන්න ඉන්න මේ ආසනෙට සිද්ධ වෙන්න. වෙන විදිහට කියනවා අපි සක්මනේ අරගනිමු. මේ අලුත්ම සක්මන් වලට ගියාට පස්සේ කෝල ගතියක් එනවනේ. අලුතෙන්ම සක්මන් ඉගෙන ගත්තට පස්සේ අහනවනේ කොතන බලන්නද කොච්චර වේගෙන් යන්නද කියලා කොච්චර කාලයක් යයිද? ඒ සක්මන් වලුව සිද්ධ වෙන්න. කරලා කරලා කරලා Taman එක හුරු වෙන්න ඕන නිකන් නිදි පොළ හරියන්න වාගේ. අලුත් නිදි පොළට ගියාම කාටත් ටිකක් කෝල වෙන ගතියක් තියෙනවා. ඒ පරියන්කේ සිද්ධ වෙන්න, සිද්ධි වෙන්න, සක්මන සිද්ධ වෙන්න කල් යනවා. ආන්නේ ඒවයිකින් කරන්න දෙයක් නෑ. ඒක ඒ කොච්චර වටිනකමද කියනවනම් ඒ වැඩේ, ඒ සිද්ධි කරගන්න වැඩේ, ඒ මේ ඉඳගෙන ඉන්න එකට පුරුදු වෙන වැඩේ. සක්මනට පුරුදු වෙන වැඩේ මරණ මොහොතේ මේක කරන්න බෑ. ලෙඩ වුණාට පස්සේ කරගන්න බෑ. වයසට වයසට ගියාට පස්සේ කරගන්න බෑ. එතකොට කරලා තිබ්බොත් හැබැයි ලාභයි. මරණ මොහොතටත් උදව් වෙනවා. ලෙඩ වුණාට පස්සෙත් උදව් වෙනවා. වයසට ගියාට පස්සෙත් උදව් වෙන නිසා කල්ැතු මේක ආයෝජනය කරලා තියෙනවා. මොනවත් නොකර බලාගෙන ඉන්න ගතිය. ඒ බැල්ම තරම් යමක් නොකර පූර්ණ අවධියකින් ඒ බල්ම බලන බැල්ම තරම් අපි සජීවීකරණය කරන අප්‍රමාද කරන අපේ තුල තියෙන ප්‍රණීත භාවය වඩන අපිට අභිඥා බව ගෙනත් දෙන වෙන මොනම බලයක් අත් ලෝකේ නැහැ. මොනවත්ක්ම නොකර සිද්ධ වෙන දිහා 100ට 100ක්ම අවදියෙන් බලන්න පුළුවන් නම් ඒ ක්ෂීනාසවෙන් වහන්සලා කියන්නේ. එහෙම ඒ බලාන ඉන්නකම මේ පේන දේවල් වලට පුදුම ගෞරවයක් කරනවා මේවා හිතපු දේවල් නෙවෙයි බලාපොරොත්තු වෙච්ච දේවල් නෙවෙයි සිද්ධ වෙන දේ. ඒක සියල්ලම හේතුඵල ධර්මයක් අපිට උගන්වනවා. අපි කරන්න ගියොත් මේක හරි අවුලකටපත් වෙනවා. ඉතින් ඒක නිසා මේ අනිච්චතෝ ධබ්බ සංඛාරේසු සම්මප්පඤ්ඤාය සුදිත්තං හෝති කියලා කියන්නේ අදිෂ්ඨාන කරගන්න විශේෂම පරියන්කේදී මොනම චේතනාවක්වත් නොකර හොඳට කය හොඳට පටන් ගන්නකොට පట్టල කරගන්න. හොඳට සමබර කරගන්න. හොඳට ලිහිච්ඡ ස්වරූපෙන් තියලා බලන්න මේ මේ විදිහට කය විනාඩි 10ක් 15ක් යන්න පුළුවන්ද බැත්නම් හදලා දෙන්න. හදලා දීලා සියල්ල හැඟුම් උදාහැරලා මේකදී අවදී හොඳට බලන්න හිටියොත් අසංස්කාරිකව වෙන දේ පේන්න පටන් ගන්නවා. අපි කියන්නේ මේ සිද්ධි වෙන දේ කියලා, සිද්ධ වෙන දේ කියලා. සිද්ධ වෙන දේ බලන්න තමයි අපි මේ මනුස්ස කායක් උපයන්නේ ගිය ආත්මෙ පින් කරේ. මේක නටවන්න ගියොත් පෙරහැරේ නට නට යනකම පෙරහැර බලන්න බෑ. පැත්තකටලා වාඩි වෙලා නටන එක දිහා බලනින්න ඕන. ඒකේ සම්දිස්ථාන තියෙනවා. සම්දිස්ථාන තමයි නැට්ටු උඩදම තම නටන. බෙර කාරොත් බෙර ගෙඩිය අරගෙන උඩ පනින්නේ ඒ වෙලාවේ තමයි. ඒ නිසා ඉරියාපතේ කා ඉරියාපත සංදිවලදී මේක කොහොමද මේ පෙරහැර දුවන්නේ මේ භවයයි මේ දකින්නේ ඉබේ සිද්ධ වෙන දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් අර තේරෙන පටන් අරගනි අපි කරනකොට මේ තියෙන එකටත් වැඩි දෙගුණයක් තුන්ගුණයක් මේක ඇවිස්සෙනවා. මොනවත්ක්ම නොකර හිටියත් මේ කය ඇතුලේ බලවේග පේස කර්මාන්ත ආයතනයක් වගේ වැඩ. එහෙම නැත්නම් ජල විදුලි බලාගාරයක් වගේ ඇතුලේ පුදුමාකාර වැඩතොගයක් කරනවා. අපි මේ ගත්ත අපි මේ භාවනා කරන්න කියලා ගත්ත ශික්ෂාව තමයි සීල ශික්ෂාව නෙවෙයි මේ සමාධි ශික්ෂාව යමක් නොකර කාය සංස්කාර කිසිවක් දාන්න නැතුව සිද්ධ වෙන දේ හුස්ම ගැනීම එක ඉබේ සිද්ධ වෙන්න ඇරලා පූර්ණ අවදියකින් අප්‍රමාදී වේක දිහා බලන්න. මේන්න මේක දිහා බලනකොට වැඩේ හරිද නැද්ද කියලා දැනගන්න පුළුවන් යාට පේන දේ වැටහෙන දේ අත්දකින්න දේ හෙලි කරන්න පුළුවන්. ඉතින් අර බ්‍රිස්බේන් වලදී භාවනා කරන්න ගියා අවුරුදු 7 8 ළමයිට. ඒක මේ බාලාංශ පන්ති නැත්නම් මොන්ටිසෝරි පන්ති අභ්‍යාසයක්. ඉතින් ටීචර් කතා කරලා ළමයින්ට මොනවක්වත් කරන්න බෑ වාඩි වෙලා හොඳට පට්ටල වාඩි වෙන්න. වාඩිලා මොනවද වෙන්නේ බලන්න කියලා. ඉතිකල කිව්වලු සමහර විටක කයට හිත යාලුනොත් කයට හිත ගියොත් හුස්ම බේන්න පුළුවන් කියලා. ඉතින් ළමයි ටික වේලාවක් ඉඳලා ඉතින් අත උසලා කිව්වලු පුංචි ළමයි. මට මෙහෙම හුස්ම පේනවා. සමහරලාට ටික වෙලා ගිහිලා පේනවා. සමහරලාට පේන්නේම නැහැ. කියලා එක ළමෙක් කිව්වලු මට කොහොමඩක්වත් හුස්ම පේන්නේ නැහැ කියලා. ඉතින් පොඩි ජීවිතවලනේ පොඩි ළමයින්ට තේරෙන්නේ නැහනේ කියලා බහුවෙන්ද භාවනා කරනකොට බැලියලු එනවා බොහෝම ලස්සන භාවනා කරනවා. අවුරුදු 7 බොන්සෝර් කිව්වා මම හතරත් අඩුවෙන්. ඊට පස්සේ කිව්වලු මට මොනවත් පේන්නේ නැහැ කියලා. ඒක ටීජේ තුල එක්කම ළම හිතුවක්කාරකමක් කරනවා මොකද අනික කටේ මොනවද පේනවයි කියලා. ඉතින් ඊට පස්සේ ওই දෙවෙනි පන්තියෙන් පස්සේ ටීචාව භාවනා වැඩ පිළිවෙලට. ආයෙත් මං කිව්වා මොන දේ පෙනුනත් ටික වෙලා කරට නොපෙනී යන එක තමයි සිද්ධ වෙන්නේ. ඒක භාවනාවේ උතුම් දියුණුවක්. අපිට වෙන මොන දේ පෙනුනත් ඒක දිහා හැප්පෙන්නේ නැතුව බලන ඉඳලා දෙක නොපෙනී යනවා. ඉතින් ඒ ළමයි ඒ වට්ටම පැනලා ඉන්නේ. ඉතින් මේ ටීචර් දවස් හතක් යනකොට කිව්වානේ ඉස්සලා නම් මට ආනපන පුන දැන් පේන්නේ නැහැ. හැබැයි හිත කලබල නැහැ. ඉතින් මම කොයි කොහොඳයි. පෙනිලා නොපෙනෙනවට වැඩිය හොඳයි පේන්නේම නැතුව නොපෙනී යනවා. අනේ ස්වාමීන් වහන්සේ මේක ඔබ වහන්සේ කියලා දුන්න නැත්නම් අර ළමයා මම නරක විදියට නේ අර ළමයා ගැන හිතන්නේ. ඒ පුංචි හිතට අරමුණු ඇවිල්ල නොපෙනී ගිල්ලා නේ අරමුණු ඇවිල්ලම නැහැ. මුළුම සංස්කාරයක්ව කරදර කළා නැහැ. වෙන්න පුළුවන්. අපි හිතනවා මේකට හත් අවුරුද්දක් භාවනා කරන්න ඕනේ. අපි හිතන මේට 8 සිල් 9 සිල් 10 සිල් සාමනීර සිල් උපසම්පදා සිල් ඕන කියලා අර පොඩි ළමයට මොකක්වත්ම නැතුව හිත ගිහිලා මොනක නෙයිල මේ ලස්සනට කියනවා මට ආනපන පේන්නේ නැහැ. අනිත් ඔක්කොම කියනවා පෙනිලා ටික වෙලාවකින් නොපෙනී යනවා. ඒ නැත්තම් දිගටම පේන්නේ මේ ළමයා කියන පටන් ගත්ත වෙලාව පේන්නේ නැහැ කියලා. ඉතින් යම් කිසි කෙනෙක් දවස් 7ක 10ක භාවනා වැඩමුළුවකට හිටියොත් පහදිලියොම ඉන්න පිටින් තෑයෙන කොටසක් කියනවා පොඩි වෙලාවකින් ආනපන නොපෙනී යනවා කියලා. ඉතින් අපි ඒකට අනුග්‍රහ කරනවද නැත්නම් හයියෙන් හුස්ම ගන්නවද? එහෙම නැත්නම් සතිය කරනවා කියලා නැගිටලා යනවාද? එහෙනම් හිත නින්දට වට ගන්නවද කියන එකත් වෙන්න පුළුවන් දෙයක්. නමුත් මම මේ කියන්න හදන්නේ මේ කයේ සිදුවෙන දේ දිහා බලාන හිටියොත් කලබල කරන්නේ නැතුව අලුතෙන් සංස්කාර දාන්න නැතුව මේ පෑදිදියට බොරදී එකතු කරන්නේ නැතුව වෙන්නේ එකයි. දීගං වාස සන්තෝ රස්සං වාස සන්තෝ දීර්ඝ වැටිච්ච හුස්ම රස්ස වේවි. දීගං වා බස්ස සන්තෝ රස්සං වා පස්සං දීර්ඝ ප්‍රශ්වාස කරපෙක රස්ස වේවි කෙටි වේවි ඊට පස්සේ මොකද වෙන්නේ පස්සම්බයං කාය සංකාරං මේ සංස්කාර තීරම එහෙම සම්ති දෙනවා කලත්තු කරපු මැටි ටිකක් තියෙන වීදුරුවක් කබඩයක් උඩ තිබ්බොත් කැරකිලා කැලකිලා ගිලේ ඔක්කොම තැම්පත් වෙනවනේ වෙන වෙන්න දෙයක් නැහැ නේ දඟලුවොත් නේ ඕක ඊට පස්සේ උඩ පඩින්නේ ඉතින් අර වියට්නාම් හාමුදුර කෙනෙක් ඉන්නවා හිතන මේ දවස්වල ඇමරිකාවේ ගොඩෙන්නේ තින්නටාන් කියලා. එයා බොහොම දාස් ගණන් වලට භාවනා කරනවා. ඉතින් යා කියනවා ඒ ආරාමේ ඉන්න වෙලාවේදී මේ පොඩි ළමෙක් කාලු දුවක් සෙල්ලම් කරන්න. ඊට පස්සේ කළු මාමේ අපි යනවා උඩ කන්දට කියලා. ඊට පස්සේ කළු උනතන දඩම් වීදුරක් තියෙනවා බීලා යන්න කියලා. බෑ බෑ මට බොන්න බෑ. මම එහෙනම් අරන් තියලා යන්න කියලා. ඉතින් ළමයි ඒක අරන් තියලා උඩට ගිහිල්ලා සෙල්ලම් කරලා ආවලු ළමයි එක. ඒ කියන්නේ විවේකයි ළමයි. විවේකයි. ඇවිල්ලිවල එතකොට මේ මේ හාමුදුරුව භාවනා ඊට පස්සේ ගොළු මාමි. හරි වැඩේනේ මේ දොඩම් විදුරුව භාවනා කරලානේ. ඔක්කොම තැම්පත් වෙලා කිව්වා. අපි ගෙදර හිටියනම් කරන්නේ ඔක කලතරණ එකනේ. කොයි වෙලාවෙත් කලතරණ ඉති කියලා කියනවා භාවනා වෙන්නේ නැහැ කියලා. භාවනා වෙන්නම් පැත්තක තියන්න. තිබ්බාම තැම්පත් වෙනවා. පස්සම්බයං කාය සංකාරං. උඩ තටවන්න තටවන්න මොකද වෙන්නේ බලන්න. උත්සාහ කරන්න කරන්න මොකද වෙන්නේ බලන්න. අපිට කයත් එක්ක යාළු වෙන්නත් බෑ ආනපානෙක් යාළු වෙන්නත් බෑ මේක එන්න එන්න එන්න බඹ ගාලේ පැටලිච්ච හිවලෙක් වගේ දඟලන්න පටන් ගන්නවා. ඉතින් මේ ලෝකෙ මෙතෙක් කරපු නටබුන ආඩගමුත් එක්ක මේ තැම්පත් වෙන්න ගන්නවා කියන එක පස්සම්බනේ කියන එක කීකරු කරගන්නවා කියන එක යමක් කරන්න කරන්න ඇවිස්සින එක නෙවෙන්නේ යමක් නොකර සිටීමේ කලාවක් නෙමේ බුදුහාම උගන්වන්නේ. ඒකනේ අපි සිල් සමාදන් වෙන්නේ. ඒකනේ අපි සුදු ඇඳගෙන හොඳට පట్టල වාඩි වෙලා එහෙම තැම්පත් වෙන්න ආනවා. ඉතින් මේකට මොකද්ද කරන්න ඕන කියලා අහුවොත් කියන්නේ මොකක් නොකර හිටපන්. සුම්මා ඉරිඩා. නිකන් හිටපන්. ඉන්නම බෑ. මොනවා හරි කරන්න කරන්න කරන්න අර දොඩ මිදුර ඇවිස්සෙනවා. ඉතින් මේක කොච්චරක් තමයි තමන් ප්‍රේම කරන්නද කොච්චරක් මේ වනගත වීම අරණ්‍යගත වීම අගේ කරන්නද කොච්චරක් මේ ඉඳගෙන ඉන්න හම්බෙච්ච එක යමක් නොකර ඉන්න කොච්චරක් gedare හිටියානම් මෙලෝ සංසාරේ කවුරක්වත් ඉඩක් දෙනවද බලන්න යම පල්ල වට කරා වගේනේ එකෙක් කැවිලිල ලෝදියක් කරනවා තව එකෙක් කැවිලා කටු යුබිලනක් කරනවා තව එකෙක් කෙනෙක් කැවිලා කටු බෙරේ පෙරලනවා ඕකනේ අපි නෑ ඒ ටික කරන්න අපිට ඒකට හරි කිව්වොත් අනේ වඳින්නම් කර්මන හිටපන් කියලා එව්ව කරන්න බෑ. මෙහෙ ඉන්නවනම් බිඳෝපක්. ඉතින් පුදුම ආසයි ගීගෙට. අර යමපල්ලන්ට. අර වද 32 දෙනවා දගෙන තමනුත් කරන්නේ. ඒකනේ අනික් කට්ටිය. කොයි වෙලාවෙ කයිවාරු කියලා කියලා ඉන්නවා. එතන මොන්නව හරි 50 කැවුම් හරි හදනවා. නිකන් ඉන්න බෑ සූප සාත්‍රේ හරි කරනවා. දින දෙකක් කාලේ හිටපන් කිව්වොත් ඒක හරියන්නේ නැහැ. ඒක ලුණු ටිකක් දැම්ම නම් හොඳයි නේ. අපි මේක රත් කරලා ගත්ත නම් හරිනේ. මේකට උම්මර ටිකක් දැම්ම නම් හරිනේ. මේකට රතුරුණු කැලි ටිකක් දැම්ම නම් හරිනේ. කලවම් කරර කනවාම තමයි වැඩි. මේ tempat කරන හැටි කන ගන්න. කොච්චර කාලයක් සරුවචනසේ පුරුදු කරලා ලොකු භාවනාවක් විදියට උගන්වන්නේ මොකද්ද නිකන් හිටපන්. සුම්මයිරි. කද්දාවත් කරන්න බෑ. මේක නිකමට හිතනද නේවාසික භාවනාවක් නෙවෙයි නම් උන් රෑ පහ හය වෙනකොට ගෙදර යනවා. ගෙදර ගිහලා තැම්පත් කරගත්ත ටික ධීරම නාගෙන ගාගෙන කක්ක කරගෙන හිට උදේ පාන්දර දුවගෙන එනවා තල්ල කඩාගෙන ඇවිල්ලා ඔන්න ආයෙත් භාවනා කරනවා. ආයෙත් හැන්දෑව පහ වෙනකොට ගෙදර දුවනවා. ආයෙ ගෙනල්ලා මේ හොද හොද මඩි දෙමිල්ල තමයි කරන්නේ. ඉතින් කට්ටිය හරි කැමැතියි ඒකට. මම ඉස්සර පිටට ගියාම හැමදාම ස්ථාන භාවනා කරන තැනක් නෑ. ඒක නිසා වරුවේ භාවනා තමයි කරන්නේ. මුළු රැය ඉඳ ගියාම දැන් නෑ මුකුත් කරන්න බෑ කියලා බස් මම තානමක් දැම්ම එන්නෙම නෑ ඊට පස්සේ කියලා. දැන් හැම කෙනාම කරන්නේ මේ වගේ නීවාසික භාවනා. ඉතින් කරන්න ගියාම ඒ තැම්පත් වීගෙන එනකොට පුදුම බයක් නේ තියෙන්නේ. පුදුම කොටු වීමක් නේ තියෙන්නේ. පුදුමාකාර සාංකාවක් නේ තියෙන්නේ. පුදුමාකාර තනිකන් දෝෂනේ තියෙන්නේ. සමහරුන්ට පිස්සු බහැදෙනවා. පිස්සු හැදෙන්නේ නැත්තම් තමයි පුදුම වෙන්න ඕනේ. මෙච්චර කල් සංසාරේ නටලා නටලා නටලා නටලා කාය සංකාර කිව්වම වට්ටක්ක නැටුන්ද උඩරට නැටුන්ද බ්‍රේක් ඩාන්ස්ද පාතර නැටුන්ද මේවට සම්මාන දීගෙන නැටුම් කරන නටිර තිරේ ඇහෙනවා තිරේ වැහෙනවා ඔල්වර සංගඬ පැතිරෙනවා මේ තරංගනාව සඳුරුතලාවෙන් බැස්ස කට්ටිය කලගෙඩින් නැටුම් නටනවා. ඉතින් අපිත් මේ ඉඳගෙන තාරංගකා බල බල ඉන්නවා. මේ හෙව් එක නිකන් වාඩි වෙලා විනාඩි පහක් හිටවන් කෝ තෝයිට වෙඩි බරපතල දඬුවමක් තියෙනවද ලෝකේ? ලෝකේ නටවල ලෝකයේත් එක නටලා බුදු කෙනෙක් ලෝකේ පහළ වුණාට පස්සේ බුදුහාමර මේක කියන්න ගියාම කියනවා ඔබ වහන්සේ දැන් ටිකක් පරණයි. අපි මෛත්‍රී බුදුහාමර වෙනකන් ඉන්නා. මේ මේක හරිය නෑ. දැන් මේක ටිකක් මේ බුද්ධ ශාසනය පිළුණු වෙලා තියෙන ඊගා බුද්ධ ශාසනය ආපම දැන් පොඩ්ඩක් නටලා පස්සේ කරන්නම් කියලා කියනවා. ඉතින් ඒකනේ බලාගෙන ඉන්නේ බාගෙට hina වෙලා අනියතෝට කවදා මේක තේරෙයිද? පස්සම්බයං කාය සංකාරං කියන එක එහෙම නැත්නම් මේ මොනවත් නොකර මේක දොඩම් විදුරක් මේ සුඩ තිබ්බා වගේ මොකද තැම්පත් වෙනක හිටපන්. මේ කවුරුවක්වත් උකට භාවනාවක් කියයිද? මේකට භාවනා කරනවා කියලා නිකමට හරි කිව්වොත් ඒක අනේ පිස්සු කතා කරනවා භාවනා කරනකොට මේ මේ දේවල් කරන්න ඕන. අපිට මෙතෙක් කල්ලු කරලා දෙන්නේ මෙහෙමයි. මේ නිකන් ඉන්න කියනවායි කියලා. හැබැයි මේ නිකන් ඉන්න කියනවායි කියන එක යමක් නොකර බලා සිටීම කරන්නේ පරියංක භාවනාදී විතරයි. සක්මනේදී අපි එක වැඩක් කරනකොට බලාන ඉන්නවා. ඇවිදින්න ඇරලා මේ බොනික්ක දිහා බලන්නේ ඇවිදින හැටි. එදින්ද වැඩ කරනකොට අනන්ත වැඩ කරන ගමන් බලයි. මේ එකකින් ඇල්ලුවා නම් මේ මොනවත් නොකර බලන්න ඉතිල තමයි සමතේට බොහොම කිට්ටු. පරියංකේට වැඩිය ධක්මනේ ටිකක් වීර්ය වැඩි කරනවා ඒත් අපි බලාන ඉන්නවා නම් තමයි හැබැයි යමක් කරන ගමන් බලන. ඒක සංස්කරණයක් තියෙනවා. එවිදීම කරනවා කරන ගමන් බලනවා. ඒ නිසා පරියංකේදී මම ගත්තේ නිදර්ශනයකට සියලු ක්‍රියාකාරකම් නතර කරලා ඉබේ සිද්ධ වෙන හුස්ම පවා මේ දේශ බලා සිටීම කරනවා නම් මොනවාක්වත් නලියන්නේ නැතු ඒක තැම්පත් වෙන භාවයේ භාවනාවක් නෙවෙයි ඒක ලෝක න්‍යාය ධර්මයක්. කවුදක්වත් හිතන්න එපා මේ භාවනා කරලා උපයපදයක් කියලා දොඩම් විදුරක් මේසොට තිබ්බොත් ඩෙස්ක් එකක් උඩ තිබ්බොත් කබඩයක් උඩ දෙක තැම්පත් වෙනවා. ඒක අහන්න දෙයක් නැහැ. මඩ ටිකක් අලවම් කරලා තියන්න වතුර ටික තැම්පත් වෙනවා. ඉතින් ඒකට වයස බලපයි කියලා හිතනවා. උගත්කම් බලපයි කියලා හිතනවා. පෝසත් දූපත්කම් බලපයි කියලා හිතනවා. ඥාන පිරිමකම් බලපයි කියලා හිතනවා. පැවිදි උපවිදිකම් බලපයි කියලා හිතනවා. බුද්ධහගම අබුද්ධහගම වෙයි කියලා බලපෑම් කියලා හිතනවා. මම මේ සිංහල බුද්ධාංග කියලා එකක් දාගන්න හැදුවට තැම්පත් කරලා බලන්න තැම්පත් වෙනවා. ඒකේ ලෝක න්‍යාය ධර්මයක්. අන්න ඒක සාක්ෂි වෙනවනම් අන්න ඒකට අපි කාය සාක්ෂියක් දෙනවනම් බලාන හිටියන් තේරෙයි යම් දවසක යම් වෙලාවක මේ ජීවල් එහෙම තැම්පත් වෙන්න වෙන්න වෙන්න සාන්ති කරගතිය වැඩි වෙනවා. වැඩි වෙන්න තැම්පත් වෙන්න වෙන්න අසහනිය අයින් වෙනවා. තැම්පත් වෙන්න වෙන්න ආතතිය අයින් වෙනවා. මුළු සංසාරයක් ආතති හිටු මිනිසෙකුට අන්න අර විදිහට මේකේ පස්සම්බණය සංහිඳියාව දිහා යනකොට යාට තේරුම් ගන්න තරම් මොලයක් තියෙනවා ලුණු මිදිස් කන තරම් මොලයක් තියෙනවා මේ යමක් නොකර තැම්පත් වෙනකොට මුළු සංසාරේ තිබුණ අසහන ගතිය නැති වෙනවා එතන මුළු සංසාරේ තිබුණ ආතතිය නැති වෙනවා ආනේක තේරුම් ගන්න බැරි කෙනා කියනවා එහෙම ඉන්නකොට පාළු දැනෙනවා, කම්මැලි වෙනවා, එපා වෙනවා, නිදිමත වෙනවා කියලා අර සාන්තිකර தත්වයට පේන්නේ හිරිහැරයක් වාගේ. එහෙම නැත්තම් එයාට පේන්නේ හිතට නුරුස්නා ගතියක් එන්න පටන් ගන්නවා. ඒ මොකද ඒ තරම් නටලා නටලා නටලා නටලා දුන්නට කිසිම කෙනෙක් බුදුරජාණන්සේ කිව්වට මෙච්චර ඉක්මනට හිත තැම්පත් වෙයි කියලා හිතන්නේ නැහැ. හිතනට වැඩි ඉක්මනට හිත තැම්පත් වෙනවා. ඒකට අපි ලෑස්ති නැති නිසා කියනවා බලන්න හරි කම්මැලි එපා වෙනවා. නීරසයි, නිදිමතයි, බයයි, පාළුයි. ඒ නිසා එයා විස්තර කරන්නේ මේක නැස්චාර්ත වචන වලට. ඉතින් එයා ගෙන්නගෙන අහන්න ඕනේ. ඒ ඉන්න වෙලාව ඔයා මේ බය හිතෙනවා නම් පාළු හිතෙනවා නම් ආනපාන හිත දාන්න. මොකද ඒක කර්මස්ථානේ ඒක අපිට ආරක්ෂාවත් හසලා දෙනවා. මේ ආහනපානේ බලබලා ඉන්නකොටද මේ නිදිමත එන්නේ. එහෙම නැත්නම් පිට හිත ගිහිල්ලාද? එචි මේක ටිකක් විස්තර කරලා බලනකොට පේනවා අර තැම්පත් වේගනේ එනකොට අපේ හිත ඒක පස්සම්බනේ කියලා නෙවෙයි කියන්නේ නිදිමත කියලා. එයා දන්න භාෂාවෙන් කතා කරන්නේ. ඉතින් ලොකු සංසයට ගිහිල්ලා කිව්වා මේමයි සංස භාවනා කරනකොට නිදිමත එනවා භාවනා කරනකොට මේ එපා වෙනවා ඒක එනකන් බලාපොරොත්තු යන්නේ කියලා කියනවා නිදිමත එයි එනකන් බලාගෙන යන්නේ එයි ඒකට ලෑස්තිලා යන්නේ යතරමෙදී නිදිමත ඉද්දි කොහොමද ආනාපාන මොකද වෙන්නේ කියලා බලන්න. යා කවදා හරි දැකගත්තොත් මේ අර තැම්පත් ගතිය අඳුරන්නේ නැති නිසා තමයි මේ නිදිමතක් ඇවිල්ලා අපිට කාලකන්ණි වගේ පේන්නේ, එපා වෙනවා පේන්නේ. නමුත් මේ තැම්පත් ගතියක් අපේක්ෂා කරගෙන යනවනම් ඕනම කෙනෙක් බලාපොරොත්තු වෙනට ඉක්මනින් තැම්පත් වීම වෙනවා. මේ තැම්පත් වීම තමයි කය මනස දෙක සුව කරන தත්ත්වය. මේ tempatකම නැත්නම් හැමදාම අපි කරන්නේ කය ලෙඩ කරගන්නවා හිත ලෙඩ කරගන්නවා. ඒ නිසා සරුවචන සඳහන් කරලා තියෙනවා ඒ කායනෝ අයම් බික්ක වේමග්ගෝ සත්තානං විසුද්ධියා. මහණෙනි එකම ක්‍රමයයි මිනිස්යාගේ විසුද්ධිය පිණිස තියෙන්නේ කාය හිත දෙක මෙහෙම තැපපත් වෙන්න දෙන්නේ. අපි දවසේ කොච්චර දේවල් හදාගෙන මේ තැම්පත් වීමනත් වෙනුවට එක එක නාඩගම් කරනවාද කියලා. මොන මොන විදියෙ තොවිල් නටනවද කියලා තොරන් ගහනවද කියලා දේවල් කරනවද කියලා. ඉතින් එහෙම කෙනෙකුට කිව්වොත් මේ භාවනාව මේ මොනක්වත් නොකර බලා සිටීමක් කියලා ඒගොල්ලන්ට ඒක තේරුම් ගන්න බෑ විශේෂයෙන්ම බෞද්ධයන්ට තේරුම් ගන්න බෑ. මොකද බෞද්ධය භාවනාව කියලා හිතලා තියෙන්නේ මොකද්ද එකක්. දැන් ගහටර කිව්වොත් මේක තමයි ලෝකෙ තියෙන ලොකුම කුසල චිත්තක්ෂණේ. කිසිම අකුසලයක් වෙන්නේ නැහැ. ඉතින් ඒකට කියනවා එහෙම නැති ඔය කියන විදිහට ඔය ඒ ඒ කුසල චේතනාවෙන් රජ හඳුන් කුරුසෝ දෙන්නේ නෑනේ. පිච්චමන් ලක්ෂයක්වත් නෑනේ. බෙර හද්දෙත් නෑනේ. හඩු ගඳ නෑනේ කට්ටිය වට වෙලා ඉන්නේ. ඒක කොහොමද කුසලයක් වෙන්නේ කියලා ඉතින් විශාල ප්‍රශ්න. මම කියන්නේ ගහමු ගක් වෙලාට හිතනවා මේ බුද්ධ ආනුරුද්ධව කතා කරනවා කියලා. මම මේ කියන්නේ අපි මේක අඳුනගෙන තිබුණාට මේ සබ්බ සංඛාර අනිච්ච කියලා තේරුම් ගන්න මේන මේ විදිහට තැම්පත් වෙන එක ඉඩ දුන්නොත් Taman තේරෙවි හිතාමතා කරන දේවල් නතර කරන්න අපි ස්විච්චා වෙන්න අපි හික්මීමක් ඇති කර ගන්න ඕන. ඒක කාය සීල ශික්ෂාව නෙවෙයි. මේක චිත්ත විසුද්ධ නැත්නම් මේ සීල ශික්ෂා සමාධි ශික්ෂා කියලා කියන්නේ ඕකට. උද පට්ටලාසනයකට දාලා වෙන දේ මිසක්කා කරන්න නැතුව කොච්චර වෙලා ඉන්න පුළුවන්ද වුණාට කමන්නේ කාය දඟලුවා වෙනස් කෙරුවා කමන්නේ ආයෙ සැරයක් පටන් අර ගන්න කොච්චරලා ඉන්න පුළුවන්ද එතකොට තමයි තේරෙන්නේ මෙන්න මේ විදිහට යමක් නොකර එහෙම නැත්නම් කාය හොල්ලන එක නතර කරන්න නතර කරලා වචන හොල්ලන එක නතර කරලා බලාන හිටියොත් අර අනායාසයෙන් සිදුවෙන කායපස්සම්බණය කාය ප්‍රසාදේ පවා කාය සංකාර පවා සංසිඳන හැටි Tamanටම නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒක සරුවචනස් වෙන දීර්ඝ හුස්ම කෙටි බාටපත් වෙලා කෙටි හුස්ම තැම්පත් වෙන්න පටන්. ඊට පස්සේ සම්පූර්ණ හුස්මක් යන හැටි මේ චක්‍රයක් කරකවෙන්න වාගේ ඒකට කියනවා ආස්වාස් ප්‍රසවාස මුළුල්ලම දක ගන්න පුළුවන් අනුන්ගේ දෙයක් වෙන්න වගේ බලාගෙන ඉන්න පුළුවන්. ඉතින් මෙච්චරයි අපිට කයෙන් ගන්න පුළුවන් උපරිම වැඩේ. හිතාමතා කරන දේ නතර කරලා සිද්ධ වෙන දේ දිහා අනුන්ගේ දෙයක් වගේ බලනවා කියන එක හිතර ගන්න. බලාගෙන හිටියොත් මේක තැම්පත් වෙනකොට තැම්පත් වෙනකොට තමයි තේරෙන්න පටන් ගන්නවා. නලියන්න නලියන්න අසහනෙ වැඩි. නලියන්න නලියන්න ආතතිය වැඩි. තැම්පත් වෙන්න තැම්පත් වෙන්න අසහන ගති නැහැ. සාන්තිකර තත්වයක් එනවා. අදාහ ගන්න බැරි තරම්. ඉතින් ඒක නිසා ඒකට කාටවත් දොස් කියන්න යන්න එපා. අපි මේ නලියලා අතාණයකටපත් වෙලා තියෙන කව කවුරු නිසා නෙවෙයි. අපිම දන්නේ මේ සංහිඳ වීම හරහා සංසිද්ධියාව හරහා ගොඩාක් සැප තියෙනවායි කියලා අපි හිතන්නේ සැප තියෙන්නේ ටෙලිවිෂන් එකේ. සැප තියෙන්නේ රේඩියෝ එකේ. සැප තියෙන්නේ මේ ගඳ සුවඳේ. ගඳ තියෙන්නේ සැප තියෙන්නේ බඩ පුරව ගත්තාම නැත්නම් සැප තියෙන්නේ සුඛ භෝග උපභෝග වස්තු වල. ඇඳ පුටු කොට්ට මෙට්ට යාන වාහන වල කියලා. කවදා හරි මේ මනුස්සයා තේරුම් ගත්තොත් මේ සියල්ලගෙම වෙන් වෙලා යමක් නොකර ඉන්නකොට මේ ආමිෂයෙන් ඈත් වෙන්න ඈත් වෙන්න 아무තු සැපක් හම්බ වෙනවා. ඒකට නිර්ආමිෂ සැප කියලා කියනවා. අන්නේ නිර්ආමිෂ සැපේ තියෙද්දි නේද අපි අපේ දරුවන්ට උගන්වන්නේ පුළුවන් තරම් රූප බලාපල්ලා. පුළුවන් තරම් নানা ප්‍රකාර සද්දා තාපල්ලා. පුළුවන් තරම් ගඳ රස පහස විඳපල්ලා. පුළුවන් තරම් හිතට හිතවිලි දාපල්ලා කියලා. ඉතින් මේ විදියට නන්නත්තර කෙරුවට පස්සේ නිකන් ඉන්න කියන්න කොච්චර බණ කියන්නේ වෙයි. අච්චර නටවුවාට පස්සේ. ඒකට ඇහෙන්නේ කාටද? ඇහුණත් කවුද මේක හරියට තේරුම් අරගන්නේ? ඒ නිසා යම් දවසක තමන්න තේරෙනවා නම් ඉන්ජන ස්පන්දන කම්පන තියෙන හැම තැනම කෙලෙස්. ඒකින් කියන්නේ මේ කෙලස් තියනවා කියන්නේ කෙනෙක් මිනිමරුන් දැනුවත් දෙන්න කියනක නෙවෙයි. මේ ජීවිතයේ මේ ඉන්ජන ස්පන්දන කම්පන නැතුව ඉන්න පුළුවන් ඉන්නකොට තැම්පත් වෙන තරමට කෙලස් අඩු. මේක බුදුරජාණන්සේ දැකලා බුද්ධ පුත්‍රයන් වහන්සේලා වශයෙන් අපට කියනවා. බුද්ධ දුහිතෘන් වහන්සේ වශයෙන් ස්ත්‍රී පක්ෂයට කියන පොඩ්ඩක් ඔබ තැම්පත් වෙන්න අරපන්. මේ මනුස්ස ජීවිතේ විඳපන්. කඹරන්නේ නැතුව හැමදාම නෙවෙයි. දවසේ පැය 24ම නෙවෙයි. එක තප්පරයක් දෙකක් ඒක විනාඩියක් දෙකක්. ඉඳලා බලපන් කොච්චර ලෝකේ කොච්චර ප්‍රශ්න තිබුණත් උඹට ඒ විවේක තැනට යන්න පුළුවන්. ආන්න එතන ගියාට පස්සේ මේ කය සංසිද්ධ වීමෙන් නැත්නම් කය පස්සම්බණේ මේ තරම් සැප ලබා ගන්න පුළුවන් නම් යමක් නොකර නිරාමිෂව ඒක ආර්යයන් වහන්සේලාට ගැලපෙන සැපක් මේ කියන්නේ. චීනාශ්‍රයන් වහන්සේලාගේ සැපක් මේ තියෙන්නේ. අපි මෙච්චර කෙලස් කරද්දී අපිට ඉතින් යන්න පුළුවන්. කිසිම කෙනෙක් නෑ ඒකට තහංචි දාන්න තමන්ගේ අවිද්‍යාව ඇර තමන්ගේ තෘෂ්ණාව ඇර ඒ නිසා මේ හිතාමතා කරන දේවල් නොකර සිටීමට ගන්න කයෙන් හිතෙන් හිතාමතා යමක් නොකර සිටීමට ගන්න මේ සත්ක්‍රියාව සීල ශික්ෂාට එහා ගිය එක. සීල ශික්ෂාදි කරන්නේ කාය දුෂ්චරිත නොකර ඉන්නවා. වචී දුෂ්චරිත නොකර ඉන්නවා. මෙතනදී සිද්ධ වෙන්නේ කයෙන් මොනවත්ක්ම නොකර තප්පර කීයක්. චිත්තක්ෂණ කීයක්. විනාඩි කීයක් ඉන්න පුළුවන්ද බලන්න. වචනේ දොඩමළු වෙන්නේ නැතුව විනාඩි කීයක් තප්පර කීයක් ඉන්න පුළුවන්ද කියලා බලනවා. බලන්න ඉන්නකොට ඉන්නකොට වෙන්නේ හිත ඇතුළට එන්න ගන්නවා. හිත කයට එන්න පටන් අර ගන්නවා. ඒ කයට එන එක අන්තරාවලෝකනයක්. අන්තරාව ආවර්තනයක්. එහෙම නැත්නම් හිත තියෙන සම්පූර්ණ පිට. මුළු ජීවිතේම තියෙන පිට. නැත්තම් නන්නත්තර වෙලා. ඉතින් මේක ඇතුළට එන්න පුරුදු කරගත්තට පස්සේ ටික වෙලාවක් යනකොට යාට තේරෙනවා මේ කයට හිත ආවට පස්සේ හිතයි කයයි එකට ජීවත් වෙන තාක්කල් ඒ දෙන්න අතර sannivedanayak තියෙන තාක්කල් ඒකට මිත්‍රත්වයක් ඇති වෙනවා ඒ දෙන්න අතර. කයයි හිතයි අතර සුවදකමක් ඒක තමයි මෛත්‍රී කියලා කියන්නේ. මේ දෙන දෙන්න දෙපොලේ හිටියනම් කවදාකවත් yaadena ගතියක් නැහැ. මේ විදිහට එකතැනක වාඩි වෙලා කයට හිත ගන්න එක විපස්සනාවක් කියලා කියන්න පුළුවන්. හැබැයි සුද්ධ මෛත්‍රියක්. මේකට බුදුජානන්සේ සඳහන් කරන්නේ සුඛී යත්තානම් පරිහරාමි. Taman ලැබිච්ච ආත්මයේ සෝසී පරිහරණය කරනවා. අවීරෝ හෝමි අභ්‍යවජ්ජෝ හෝමි අනීගෝ හෝමි සුඛී යත්තානම් පරිහරාමි. සුඛී යත්තානම් පරිහරාමි කියලා කියන්නේ ප්‍රඥා චරිතයක්. රාග චරිතයට නම් අවේරෝ හෝමි කියන වෛර නැත්තේක් වෙම්මා. අභ්‍යාපජ්ජෝ ඥානීගෝ හෝමි ලෙඩ රෝග මානසික රෝග තියෙනවා නම් එන තිය. ඥානවන්තයාට කියනවා මේ කයත් එක්ක ජීවත් වෙන්න. මේ කය ලස්සනට තැම්පත් කළා ඒක බුද්ධි විඳින්න. එතකොට ඒක නා කවුරක්වත් තව කව කෙනෙක් අවුස්සන්න යන්නේ නැහැ. එයාටත් විවේකේ දීලා නිස්සද්දතාවේ දීලා කියවේ මේක තමයි දෙන්න පුළුවන් ලොකුම දේ උඹ විඳිනවද නැද්ද කියන එක වෙනම කතාවක් ආමන්ත්‍රණ කරන්න එපා තව කෙනෙකුට කරන ආමන්ත්‍රණයක් කියලා කියන්නේ එයා ඉන්න විවේකයක් නැති වෙනවා අර අමරදේවි සින්දුවක් තියෙන කුමරියක පාතලඹ සැලුනා කුමර බම්බසර අසපුවේ මා තමවැදී උණ්ඩහන බිඳුනා ඉතින් අපි පාද සලඹ දාගෙන සලම් බලන් සලම් බලන් කිය නටවනකොට කී දහහක්ගේ හිත ඇවිස්සෙනවද කියලා බලන්න. ඒක තේරෙන්නේ කවදා හරි මේක තැම්පත් කරන්න උත්සාහ කරපු දවසේ විතරයි. එතකම් අපි හිතන්නේ නටවපු තරමට ඇති. නටවපු තරමට හොඳයි කියලා. ඉතින් මේසා විශාල ජනකායක් නටවන්න කොට බුදුරජාණන්සේ තනි මිනිස්සයර මේ කතා කරලා කියන්නේ පොඩ්ඩක් නතර වෙයන්. පොඩ්ඩක් නතර වෙයන්. ඒකට ඥානෙ පාවිච්චි කරපන්. තැම්පත් කරපන්. ඉතින් 100ක් එක තැනකට අතර වෙනවා නම් ඒක මොන ආශ්චර්යයක්ද කියලා හිතන්න. එක්කෙනෙක් කරත් ලෝකෙක මේ දෙවියෝ බ්‍රහ්මිය පවා සන්තෝෂ වෙනවා. මේ තැම්පත් කිරීම පිළිබඳ. එක සැරේ 10ක් 15ක් කරන්න පුළුවන් නම් ඒක පුදුමාකාර සිද්ධිවිල්ලක් නේ සිද්ධ වෙන්නේ. එක දිගට චිත්තක්ෂණ 10ක් කරන්න පුළුවන්. එක දිගට තප්පර 10ක් කරන්න පුළුවන්. එක දිගට විනාඩි 10ක් කරන්න පුළුවන්. මේක කස කැවෙනවා කස කැවිල්ලක්. ඒ බුදුම පණ්ඩිත සාංශයේ අන්තිමට ඉස්සලා රිට්‍රීට් දෙකදී කතා කරලා කිව්වා මේක අමාරුයි එකම අරමුණක හිත තියන්න අමාරුයි හැබැයි කවදා හරි කියලා චිත්තක්ෂණ 3-4ක් ගියාට පස්සේ එන ගැම්ම දැක්කනම් ඒකේ තරම්ම කස කැවෙනවා කස කැවීම දන්නවනම් මේ මනුස්සයා කවදාවත් විශ්වාස කරන්නේ මගේ හිත මෙච්චර ඉක්මනට තැම්පත් කරන්න පුළුවන් වෙයි කියලා එයා හිතන්නේ මට නිින්ද ගිහිල්ලයි කියලා එයා හිතන්නේ මට කම්මැලිකමක් ඇවිල්ලයි මට පාළුවක් ඇවිල්ලයි කියලා. ඉතින් ඒකට අපි හිතමු ලෑස්තිලා යනවනම් ඒ සංස්කාර සංසිඳීමට යන්න යනවනම් යාට තේරෙන්න පටන් අරගනි. අපි මේ යමක් නොකර ඉන්න පුළුවන් කලාවක් ප්‍රසාසනයක් ක්ෂණ සම්පත්තියක් ලෝකෙ තියේදී මේ දේවල් කරන්න ගිහිල්ලා සංස්කරණ කරන්න ගිහිල්ලා එහෙම නැත්නම් මේක නිකන් ඉන්න වෙනකොට මොනවද කරන්න ගිහිල්ලා කරන දේවල්ට අපි චේතනාපූර්වක ක්‍රියා කියලා කියන්නේ සංස්කාර කියලා කියන්නේ සිබුදුරජාණන් කියනවා සබ්බේ සංඛාරා දුක්ඛා. ඒකට කාටවත් විරුද්ධ වෙන්න බෑ. සබ්බේ සංඛාරා අනිච්ච. එතකොට යමක් නොකර අපිට හම්බෙන්නේ සාන්ති තත්ත්වයේ සංස්කාර නෙමෙයි. ඒක විසංඛාරයි. උසංජ පළවෙනි වතාවට උදාන ගාතාවෙන් කිව්වේ මොකද්ද බුදු වෙච්ච ගම අනේක ಜಾති සංසාරං සන්ධාවිතං අනිබ්බිතං ගහකාරං ගවේ සන්තෝ දුක්ඛා ජාති පුනප්පුනා ගහකාරංග වේසන්තෝ ගහකාරංග නවේසෝ පුන ගිහන්න කාසි. සබ්බාතේ පාසුකා බග්ගා විසංඛාරගතං චිත්තං මගේ හිත සංස්කාරයෙන් අයින් වුණා. මම තවදුරටත් මුකුත් කරන්නේ මේ වෙන දේ දිහා බලන්නේ. සංස්කරණය කරපු හැම දෙයක්ම දුක පිණිස පීචනවා කියන එක පිළිගන්න හුඟව දෙනෙක් කැමති නැහැ. ඒගොල්ලෝ හිතන්නේ කරපු තරමට පිං සිද්ධ වෙනවායි කියලා. කෙරුවාවත් බුදුන්සේ මේ සබ්බී සංඛාරය නැත්නම් අනිච්චතෝ සබ්බ අනිච්ඡං සබ්බී සංඛාරාති යතා පඤ්ඤාය සුදිත්තං හෝති. උදේට දැක්කනම් මේක යාට තේරෙන පටන් ගන්න මේ ලෝකෙත් එක්ක ඉන්නකොට නටන්න නැතු ඉන්න බෑ. ඒ නිසා අපිට වරින් වර ලෝකෙන් හැංගෙන්න වෙනවා. ඒකට අපි අරණ්‍ය ගත වෙනවා, රුක්ක මූල ගත වෙනවා, ශූන්‍යාකාර ගත වෙනවා. ඒකට බුදුරජාණන් කියනවා පටිසල්ලාණේ කියලා. විවේක ස්ථානයට ගිහිලා ගත කරනවා. විකිස්ථාන කියලා ගත කරන්න දෙන්නේ නැත්තේ කවුද? අපේ දන්නේ නැත්තෝ, ඥාති, නෑයෝ, යාළුවෝ. අපි හරිය ආසයි නෑයෝ යාතුත් එක්ක ගත කරන්න. ඒගොල්ලන්ගේ වැඩේම අරයා මෙයා අවසන මෙයා ආය අවසන එක තමයි. ඒක නිසා යම් වෙලාවක තමයි මේ කලාව ඉගෙන ගත්තා නම් පොඩ්ඩක් වාඩි වෙලා වාඩි වෙලා ඉන්නකම තැම්පත් කරලා තේරෙන පටන් ගන්නවා මේ සංස්කාර අපි යමක් කරන්න හදනවා නම් ඒ සියලු සංස්කාර බලාපොරොත්තු සුම් කරනවා. අනිත්‍යයි. ඒ නිසා ඒක අත්විඳින්න පුළුවන් වෙලාව ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් යමක් මොනවත්ක්ම නොකර ඒ සිද්ධ වෙන දිහා බලන්නට කවදාවත් බලාපොරොත්තු සුන්වීමක් එන්නේ නැහැ. මොකද ඒක ස්වයන් සිද්ධ දෙයක්. ඒක කරන්නේක් නැහැ. ඒක මුලක් මැදක් අගක් නෑ. ඒක සදාකාලික සුන්දර තත්ත්වයක් තියෙනවා. ඒක යන්න බැරි අපි මේ නටවන එක. ඉතින් නටවන එක 100ක් අකුසලයක් නෙවෙයි. අපිට පුළුවන් ඒක නොකර ඉන්න නොකර ඉඳලා කෙටි වෙලාවකට බලන්න මේ කාය සංස්කාර සංසිඳ වීමෙන් එහෙම නැත්නම් මේ ආස්වාද ප්‍රසආසතික සංසිඳ වීමෙන් අපිට කොච්චරක් මේ ජීවිතේදීම මේ ගැටුම් වලින් තොර අසහනයෙන් තොර ආතතියෙන්තර தත්තට යන්න පුළුවන්ද කියලා බැලුවොත් ඒ தත්වෙට යන්න පුළුවන් ගතිය මේ අපි හිතානේ ඉන්න අපේ ඥාන පිරිමකමෙන් පෝසත් දුප්පත්කමෙන් සඳහාපවතිලා නැහැ. ඒක උප්පත්තියම අපිට හම්බෙච්ච වටිනා දායාදයක් මිනිසෙකුට යන්න පුළුවන්. හැබැයි හොඳටම දෙයක් යන මිනිස්සෙකුට විතරයි යන්න පුළුවන්. තිරිසන් වුණාට යක්ෂ වුණාට പ്രേත වුණාට යන්න බෑ. ඉතින් එහෙව් යන්න පුළුවන් මේ විවේක தത്വයටත් නොගොහින් මුළු ජීවිතේම නටලා නටලා නටලා ඉටිපන්දම දෙපැත්තෙන් පත්තු කෙරුවා වගේ දෙකන විලක්කුවක් බැඳගෙන යක්කු නැටුවා වගේ නටලා මැරලා ගියහම මොකද ඒ වෙනුවට කවුරු හරි හිතුවොත් සියලු වැඩ නතර කරලා බුදුහාමුදුරණ ධර්මයේ සංඝයාට මේ චිත්තක්ෂණේ දීලා ඒක තැම්පත් වෙන හැටි බැලුවොත් පේනවා ඒ සංස්කාර තියෙන තාකල් අසහනය කියන දේනවා. මේ සංස්කාර නැති වෙන නැත්තම් සංසිඳවන අඩු කරන තැනට ගියාම ඒ බලාපොරොත්තු සුන්වීමක් එන්නේ නැහැ. සංස්කාරවල විතරයි මේ දුක් දෙන ස්වરૂපේ සහ අනිත්‍ය ස්වરૂපේ තියෙන්නේ. විසංකාරගත වෙච්ච හිතකට ගියන්න පුළුවන්, తాවකාලිකව යන්න පුළුවන්. ඒකට කියනවා තදංග නිබ්බුති කියලා. එතෙන්න කියලා බලපු කෙනාට තේරෙනවා මොන තරම් ශිල්පයක් පාවිච්චි කරන්න ඕනද මේ ශික්ෂාවට. මේ පස්සම්බයං කාය සංඛාරං කියන මේ හුස්ම ටික පවා ඉබේ සිද්ධ වෙන හුස්ම ටික පවා හොඳට දැනගෙන අඳුනගෙන ඒක හේම තැම්පත් වෙන තැනට යන්න නැත්තම් මඩ කලවම් කරපු වතුරු වීදුරක් කබඩයක් උඩ තියලා හොල්ලන්න නැතුව ඉන්න. එහෙ මේක තැම්පත් වෙනකොට මේක තමයි බුදුසජන්නාංශේ බලාපොරොත්තු වෙන්නේ කියලා දැනගන්න නම් ඒක භෞතික විද්‍යාවක් එතන තියෙන්නේ. උතන මහා ලොකු ආගමක් හෝ මහා ගුඪ ධර්මයක් උතන ඇත්තේ නැහැ. හැබැයි මේ භෞතික විද්‍යාව කරලා තියෙන්නේ නටවන්න එපා. චේතනාපූර්වකව කලහප්පන්න එපා. අහලා හැප්පුණොත් පශ්චාත්තාප වෙන කනගාටු වෙන අනේ ඕනේ නැහැ නටන්නේ නැහැ මම ඊට පස්සේ නලියන්න නැතුව ඉන්න බලනවා. එහෙම තැම්පත් වෙන්න බලනවා කියලා බැලුවොත් ඒ දවසක් Taman එක හොඳට පුරුදු කරාට පස්සේ ඒ භාවනා කරනකොට බටේ ඉන්න අය තැම්පත් වෙන්න පටන් ගන්නවා. භාවනා කරන පිරිසක් එක්ක ඉන්නකොට ඕන කලබලකාරයෙක් ඉබේම තැම්පත් වෙනවා. ඒකට කියනවා good vibration කියලා. හොඳට භාවනා කරන තැනකට ගිහිල්ලා ඉඳගෙන ඉන්න බෑනේ. මොන කලබලකාරයකටවත් අර කිනාව කලබලේ කරගන්න බෑ. එහෙම තැම්පත් වෙනවා. බුදුරජාණන්සේ එහෙම ශක්ති දියුණු කරලා තියෙනවා. දියුණු කරගත්ත පස්සේ සාරවත්යන්සේ ළඟට එනකොටම නිකාම තැම්පත් වෙන ගතියක් එනවා. මේ සීලේ නෙමෙයි මේ කතා කරන්නේ. මේ සතුන් නොමර හොරකම් කරන එක නෙමෙයි. කයේ තැම්පත් වීමක් පවා අපේ නිසා මේකට ලොකු සාංශ කියනවා මේක බෝ වෙන ලෙඩක් කියලා. සංක්‍රමණික රෝගයක් යම් කෙනෙක් හොඳටම තැම්පත් වීම ඇති වෙන්න කරලා තියෙනවා නම් ඒ කෙනා ළඟට එන කෙනාටත් ඉබේම නිකන් තැම්පත් වෙන ගතියකට යනවා. අර කෙනා නම් එන්නේ මහා ලොකු ප්‍රශ්න රාශියක් අරගෙන මෙතෙන්ට ඇවිල්ලා කතා කරන්න ගියාට ඒ තැම්පත් වෙන ගතියට මොකද එයා දන්නවා මේ අවිස්සුවොත් සංස්කරණය කරොත් බලාපොරොත්තු සුන් වෙනවා. දුකක් එනවා. ඒ නිසා නැත්තුවම බැරි වැඩ ටිකක් තියෙනවා අපිට කරන්න. ඒ ටික කරන්නේ ඉතින් කරන්න දෙයක් නැහැ නේ මේ සංස්කාරක කය පවත්තන්න එපා. ඒකල පුළුවන් තරම් අපේ ජීවන රටාව සකස් කරගත්තොත් සම්මා ආජීවය කියලා අනවශ්‍ය වචන කතා කිරීම අඩු කරලා අනවශ්‍ය කර්මාන්ත අඩු කරලා තැම්පත් වෙන පැත්තකට අපි ඒකට තමයි මේ භාවනා මධ්‍යස්ථාන කියන්නේ. පන්සලත් කියන්නේ ඕකටම තමයි. නමුත් භාවනා මධ්‍යස්ථාන තියෙනවා වැඩ නතර කරලා එකතෙන් වෙලා කරගෙන යනවා. ඉතින් මේක සංස්කාර සංසිද්ධ වීමක් නැත්නම් සංස්කාර තියෙන අනිත්‍ය දැකීමක් කියලා දන්නේ නැත්නම් tempat වෙනකොට බය වෙනවා. tempat වෙනකොට පාළුයි කියනවා. tempat වෙනකොට මට සතිය නැතුණයි කියනවා. tempat වෙනකොට සමාධි නැතුණයි කියනවා. tempat වෙනකොට කියනවා කය නැතුණයි කියලා. සම්පත නැතිව කියනවා මම දන්නේ නැත්නම් කර ගියයි කියලා. ඉතින් කවදා හරි බණ අහලා අහලා අහලා අහලා ඒකට තමයි යන්න ඕනේ. ඒකටයි බුද්ධ රත්නය කියලා සද්ධාව ඕනේ කරන්නේ. ධර්ම රත්නය කියලා සද්ධාව ඕනේ කරන්නේ. සංඝ රත්නය කියලා සද්ධාව ඕනේ කරන්නේ. ඒකටයි සීලය තියෙන්නේ. ඔකට බය නැතුව ඉදිරියට යන්න. ඒක තමයි අයෝනිසමංස්කාරය යෝනිසමංස්කාර පාටපත් වෙනවා කියන්නේ. දඟලන්න තිබුණු ආසාව වෙනුවට හරියට භවනා යනකොට සංහිඳ යාවක් පසම්බනයක් සංසිඳීමක් ඇති වෙනවා නම් එක සැරේ යන්න එපා. වෙනදට වෙඩි ටිකක් යන්න ආයෙත් ගන්න. ආයෙ ටිකක් යන්න ආයෙ ගන්න. යන්න යන්න යන්න යන්න මේ නොදන්නා ශේෂ්ත්‍රය තුළට යනකොට තමන්න තේරෙන මේ manussත්ත්ව ප්‍රතිලාභේ නැත්නම් මේ manussකයක් ලැබිච්ච කී තියෙන වටිනාකම. ඒක පින්නන්නේ මේ කරාටි ගහලා ශිල්ප කරලා මාෂල් ආර්ට්ස් කරලා නෙවෙයි. තමයි නොකර සිටීමේ හැකියාව. සර්වඥානසට ඇත්ත 16 ගේ ශක්තිය තියෙනවා. පුදුමාකාර වාග් ශෛලියක් තියෙනවා. උන්වහන්සේ කවදාකවත් ඒවා පෙන්වන්න යන්නේ ඉවල බන්න ගොඩක් පාරමිතා පිරුවා. ඒක ලිකින ඒ ඔක්කොම ශක්තිතියෙදී මට දවස් 7ක් හෙල්ලෙන්නේ නැතුව ඉන්න පුළුවන්. මට දවස් 7ක් හෙල්ලෙන්නේ නැතුව එක තැනක ඉන්න පුළුවන්. ඒක ලහන උඹලට කොච්චරලා ඉන්න පුළුවන්. ඒකෙන් තමයි බුදුහාමරෝ මනින්නේ. කොච්චරක් හිත හදලා තියනවද කියලා. ඒ නිසා මේ අනිච්චසෝ සබ්බේ සංඛාරා යථාභූත සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං කියන එක දැකපු ආර්යයන් වහන්සේලා නැත්නම් චීනාශ්‍රයන් වහන්සේලා ලෝකේ ඉන්නවා. උන්වහන්සේලා එක බලයක් විදිහට පාවිච්චි කරනවා. මට මෙච්චර වෙලා නිකන් ඉන්න පුළුවන් කියලා. අපි ඒක ආදර්ශයට අරගෙන කොයි වෙලාවකෝ tempatuක් කරනවා. කොයි වෙලාවකෝ පසම්බණයක් නිවිච්ච ගතියකටපත් වෙනවා නම් අන්න ඒකට ධෛර්යය දීලා ඒක දිගින් දිගටම දිගින් දිගටම ඒ අවක්ෂේප වෙන්නදලා tempat වෙන්නදලා යන කලාවක් තියෙනවා. ඒකට ප්‍රතිපදාව කියලා කියන්නේ ඒකයි. අන්නේ කලාවට යන්න පටන් අරගත්තට පස්සේ ඒකට එහෙමම මේ ඊවැලයන් පැත්තට මැස්ස ගහලා එහෙම තැම්පත් වීම සඳහා තැම්පත් කරලීම සඳහා අපි මෙතෙක්කල් පුහුණු කරපු හැම ශික්ෂාවක යොදවන්න ඕනේ. ඒ ශික්ෂාවල තියෙන ඒ ශික්ෂාවල ඇති කිරීමේ තියෙන මූල සුදුසුකම් අතින් බලනකොට අපි ඔක්කොම සමානයි. එක්කෙනෙකුට වැඩි එක්කෙනෙකුට ශිල්පේ තියෙනවා එක්කෙනෙකුට අඩුවක් කියලා නැහැ. කරන්න ඕනේ මේකයි කියලා දන්නවනම් අපි අතර තියෙන සමාන මනුස්සකම. ඒ නිසා ඒ දේ කවුරුත් කරලා දෙන්නේ නැහැ. බුදුසසුන කවදාකවත් අපිට ඒ දේ කරන්න උන්වන්සේ කියලා දෙනවා. කියලා පරිසරය සකස් කරලා දීලා කියනවා. මුදිර tempat වෙන්න tempat ලේක දිගට යන්න අරින්න. මේක සක්මනේදී වෙන්නේ කොහොමද? සක්මන් කරනකොට කරනකොට එන්න එන්න එන්න සක්මන ඉබේ සිද්ධ වෙන්න පටන් ගන්නවා. ස්වයංක්‍රීයව සිද්ධ වෙන්න පටන් ගන්නවා. අනායාසයෙන් සිද්ධ වෙන්න පටන් ගන්නවා. ආන්නේ ගතියට එනකොට ඒකට එහෙම මේ යන්න දීලා ඒකෙන් ලැබෙන ඒ ආස්වාදය, ඒකෙන් ලැබෙන ඒ සංහිඳියාව බුද්ධ විඳින්න පුළුවන් නම් මේ මහා පොළවේ ඇවිදලා කොච්චර ලෙඩ සෝක සනීප කරන්න පුළුවන්ද කියලා තේරුම් ගන්න. අපිට තියෙන ගොඩක් ලෙඩ රෝග අපි මේ පොළොවට සම්බන්ධ නැති නිසා මේ අර්ත් කරලා නැති නිසා මේ ස්ටැටික් කරන්ට් එකක් ඇවිල්ලා තියෙන්නේ අපිට දැන්. අර්ත් කරපු ගමක බහලා යනවා. අපි මේ කෘතිම පොළවල් හදාගෙන සෙරෙප්පු දාගෙන මේකෙන් පුළුවන් තරම් ඈත් වෙලා ඉඳින්න ඉඳ ඔළුව කුරුවල් වෙනවා. පොළවේ නිකන් ඇවිදිනවා. ඇවිදලා බලන්න මේ පොළවේ කකුල් දෙකෙන් ඇවිදිනවා කියන එක පරිණාමයේ අවුරුදු 40 ලක්ෂයකට ඉස්සලා පුරුදු වෙච්ච එකක් අපි. කකුල් හතරෙන් ගිය කෙනා නෙමෙයි. ආශ්චර්යයක් මේ කකුල් දෙකකින් ඇවිදිනවා කියන එක. අපි ඒක දන්නේ නැහැ. කකුල් දෙකෙමුත් නැහැ අපි එක කකුලකින් ඉන්නේ උඟක් වෙලාට. එක කකුලක කුසුණා අනික කකුල නැහැ. මේ මයි කිලෝ 70 ඔය මේ වර්ග අඟල් 4ක විතර මේ වලලු කරේ ඔක්කොම හිටලා තියෙන්නේ. තේරෙනවද කවදාවත් බලන්න ඇවිදිනකොට කිලෝ 70ක් එහෙම වෙනවයි කියලා? මොකද අපි අන්ධ බජල් වෙන කොහෙද ඉන්නේ? කකුල කැඩිච්ච දවසක නම් උලුක් වෙච්ච දවසක නම් අම්මා 70 170කට තේරෙනවා. කකුල් කැඩිය ආවා කියලා ඒක පතන්න වෙනවා. අනේ කකුල කැඩේවා නැත්නම් කකුල උලක් කරනවා නම් අන්න තේරෙනවා මේ කකුලකින් වෙන සේවේ. එහෙම නැති වෙලාවේ සක්මන් කරලා බලන්න මේක අනායාසයෙන් වෙනවා දකින්නකොට ඒක ඒක ආනිසංශක් විදියට සලකන්න. ප්‍රතිපදාවේ දිනුවක් විදියට සලකන්න. ඒකට අනුග්‍රහ කරන්න. ඉතින් එවැනි පරියන්කේදී සහ සක්මනේදී කල යුත්ත වටහාගෙන අනුග්‍රහ කිරීමට අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි දවසේ ධර්ම දේශනා මෙතනින් නතර කරනවා. සියලු දිනාටම ඒ බලාපොරොත්තු වෙන්නා වූ සම්මප්පඤ්ඤාව යතහ භූත ඥානෙ මනාසේ දැක ගැනීම සඳහා මේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනා අත කරනවා. සියලු දිනාටම තෙරුවන් සරණයි.